ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝඛීනාතවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති තී කරුකටීජ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ පෙන්නන සත්ත සච්චිකාතබ්බ කියන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් අරහත්ත්වයේ බලාපොරොත්තු වෙන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් ඉදිරිපත් කරනවා ඒ දසුත්තර සූත්‍රය දාලා එතකොට මේ හතටම නමක් දෙනවා කීනාසව බාල කියලා. ඒ කියන්නේ මේ හත සෑම රහතන් වහන්සේ නමක්ම තමන් වහන්සේට බලයක් විදිහට පාවිච්චි වෙනවා. ඉතින් කවුරු හරි කැමති නම් ඒ අරහත්ත්වය සාක්ෂාත් කරන්න මේ සියලු රහතන් වහන්සේලා මේ වෙනකොට සාක්ෂාත් කරගෙන තියෙන මේ කීනාසව බල දැනගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි නම් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉදහවුසෝ කීනාත වර්ෂ බික්කුණා. අවැත්ති මේ තෑම ආතන් වහන්සේ නමක්ම අනිච්චතෝ සබ්බේ සංඛාරා. මේ සංස්කාර ධර්මයේ අනිත්‍ය බව යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං සුදිත්තා හොಂತಿ. මිය හොඳ පැහැදිලි අවබෝධයකින් ඇති හැටියෙන් මේක දැකලා තියෙනවා. ඉතින් මේ දැකීම රහතන් වහන්සේ නමකට බලයක් වෙනවා. ඒ වගේ බල හතක් තියෙනවා. මේක මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ඇති මේ අනිත්‍යතාවය එක බලයක්. ඒ බලයට ආවට පස්සේ ඒ රහතන් වහන්සේට වැටෙනවා දැන් මගේ ආශ්‍රව ක්ෂය වුණයි කියලා. කීනාසව කියලා කියන්නේ ඒකයි. දැන් මට මේ සංස්කාරයන් વિશેයි නිත්‍ය සංඥාවක් ඉන්නේ. ඒ නිසා ඉසලක පුරුදු කළ පුරුදු කළ පුරුදු කළා යම් දවසක ඒ බලයටපත් වුණාට පස්සේ දන්නවා දැන් මට ආශ්‍රෝ ක්ෂය වුණා කිය. ක්ෂය කරගත්තා ක්ෂය වුණා. මොකද මේ සංස්කාරයන් વિશેහි ඒක නিত্য බවක් සුඛ බවක් සුභ බවක් ආත්ම බවක් දැන් එන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒක පුහුණුවෙන් තමයි ගත්තේ. යම් දවසක ඒක සිද්ධි වුණාට පස්සේ නැත්තම් සාක්ෂාත් කරනවා කියන්නේ ඒකයි. ඒ ධර්මාත සාක්ෂාත් කරාට පස්සේ තේනවා දැන් මගේ හිතේ ආශ්‍රව නැහැ කියලා. ඉතින් ඒක ආශ්‍රව සහිත කෙනෙකුට එහෙම නැත්නම් සූතවත් අරිය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් අසෘතවත් පුතඥයෙකුට ගත්තොත් ඒක නూరు දෙයක්. ඒක හිතා ගන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා ඒ කෙනාට ශික්ෂණය කරන්න වෙනවා. හැසිරෙන්න වෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් මේ විදිහට මේ සංස්කාර කොටාස හඳුනාගත්තාම අර පොදිය වශයෙන් ගන්නවට ඩිලේසි නිසා මේ සංස්කාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් තුනට කඩනවා. ඒක හරියට නිකන් තණ්හාව පොදියක් වශයෙන් පහර දෙන්න බැරි නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනට කඩලා එක එක එක එක කඩ කඩ දානවා. ඉතින් ඒක ਸਰවචනාසිකේ විභජ්‍යවාදී ක්‍රමයක්. ඒ නිසා සමස්තයේ gediya ඒකකේ ගත්තාම ඒක හරි ඝන බහලයි. කඩන්න බෑ. නමුත් මේ කෑලි කෑලි වලට කැඩුවට පස්සේ ඒක දුර්බල වෙනවා. දුර්බල වුණාට පස්සේ Taman ළඟ දැනට තියෙන සද්ධාවෙන්, දැනට තියෙන සීලෙන්, දැනට තියෙන සතියෙන් ඕකත් එක්ක හැපි හැපි ඉන්නකොට ඒකේ දුර්වලතනක් හදලා පහර දෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ඉගෙන ගන්න හැදුවේ. අපි මේ භාවනා කරන කෙනෙක් මේ කාය සංඛාරත් එක්ක කටයුතු කරලා කොයි වෙලාවෙදීද අපිට කාය සංස්කාර සමතේකටපත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති කියලා. අපි සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සන පර්වයේ ඒ තුන්වෙනි අංකයට දකිනවා මේ කාය සංස්කාරයන් සංසිඳවන්න පුළුවන්. එතකොට මේ සංසිඳ වීම මේ සංස්කාරයෝ අනිත්‍ය බව තේරුම් ගන්න එකේ තුනෙන් එකක් පිළිබඳව අපි ඉස්සල්ලාම අත්දකින්න වෙලාව. ඒක අපි දිග කතාවකින් එතෙන්ට ආවේ. අපි ඉස්සල්ලාම මේ කාය සංස්කාර සංසිඳුණ තැනට එන්න කිහි කී අතහරිනවා. අඹදරුවෝ, අලියැත්තු, රත්තරම් මිනිමුතු, නිශ්චල චංචල දේපල අතහැරලා අතහැරීමේ සංකේතයක් විදිහට කැලීට ප්‍රිය කරනවා. නැත්නම් අරන්නේ ගත වෙනවා. ඉතින් අරන්නේ ඇත්තටම ප්‍රිය නෑ. නමුත් අරකේ හිඳලා කරන්න බැරි නිසා කැලේට ඇවිල්ලා කැලේ හොඳයි. කැලේ වැඩේට හොඳයි කියලා ගන්නවා. ඊට පස්සේ ඒ කැලේ ඉන්න ගමන් මුළු කැලේම කරදර ගන්නවට වැඩිය මුළු කැලේ පිළිබඳව හිත කරදර ගන්නවට වැඩිය කය වශයෙන් විතරක් හිත කරදර ගන්න මගේ චිත්තණය මගේ මානසිකාරය කයට විතරක් සීමා කරනවා. ඒකට එයාට gedara dora කරදරත් නැහැ. අරණ්‍ය කරදරත් නැහැ. තියෙනවා කරදර ටිකක් කය විතරයි. ඊට පස්සේ මේ කයම එහිම හිත නැවත නැවත යොදවනකොට යොදවනකොට යොදවනකොට එයාට තේරෙනවා ඇත්තට මේකට අපට තේරලාට වැඩිය බුදුහාමුදුරණ තේරිච්ච දෙයක් මේ කය කියලා කියන්නේ නැත්තම් කයේ නැතුවම බැරි අත්‍යන්ත කොටස තමයි නැත්තම් කයේ අනන්‍යතාවය රකින්න දෙය තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒකට කියනවා කාය සංඛාර කියලා. ඊට පස්සේ කයෙත් මේ වායෝ පොට්ටබ්බ ධාතුව ක්‍රියාත්මක වෙන හැටි දැනගත්තොත් ඒක කයම දැක්කා වගේ හිතා ගන්න. වෙන විදිහකට කියන දේනේ මේ කය කියන්නේ හතරමා ධාතු. හතරමා ධාතුන්ගෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේදී මේ වායෝ ධාතුව ක්‍රියාත්මක වීම තෝ භාව සිද්ධියක්. අන්නේ වෙලාවේදී හුස්ම ටික දන්නවනම් මුළු කයම දන්නවා. එහෙම නැත්නම් මෙතෙන්දී අපි ඊයේ කිවිච්ච නැති එකක් මතක් කරගත්තොත් හුස්ම පේන්නේ නැත්නම් කය දැනගෙන හිටියත් ඇති. කය දැනගන්න එකේ සුවිශේෂ ඒකාග්‍රතාවයක් තමයි හුස්ම දන්නවයි කියන එක. හුස්ම දන්නේ නැත්නම් කය දනගෙන හිටියත් අපි අරණ්‍ය gedarak dorak සම්බන්ධ තියෙන දුක් අයින් වුණා වෙනවා. අරණ්‍යයක් සම්බන්ධ දුක් අයින් වුණා වෙනවා. කයක් හා සම්බන්ධ දුක් ටිකක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. අච්චර මහා දුක්ඛන්දක් වෙනුවට මේකන් තව අඩු කිරීමක් තමයි ආස්වාස් රසල් ලැබුණා නම්. ඉතින් ඒක ප්‍රසිද්ධ කාරණාවක් භාවනා කරන හුඟ දෙනකොට ආස්වාස් ප්‍රසාසය හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක බාධා කරගන්න අරකයි කයම දැනගෙන හිටියත් ක්‍රමයෙන් මේ ආස්වාද ප්‍රසවාස මුළුල්ල නැත්නම් ආස්වාද ප්‍රසවාස කය ඒත් එක්කම මේ මුළු කයම සංසිඳෙන්න පටන් ගන්නවා. කලත්තු කරපු මඩ වතුරක් වීදුරුවක දාලා කබඩයක් උඩ තිබ්බා වගේ ඔක තැම්පත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකට ලොකු ශිල්පයක් ඕන හැබැයි. ඒ ඒ තැම්පතුව දැකගන්න ඒ තැම්පතුවට අනුග්‍රහකරනද ඒ tempatuට සප්පාය කරනු සලසලා දෙන්න ඒකට ආවඩන්න පොඩි සෙල්ලමක් නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද අපි සංසාරේ පුරාවට කරලා තියෙන මේක අවුස්සන එක. දැන් tempat වෙනවා. ඒ tempat වෙන එක තමයි සත්‍යපට්ඨානදී ඉස්සලා දීර්ඝ උස්මක් කරන ඊට පස්සේ කෙටි උස්මක් කරන ඊට පස්සේ උස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාරයන්ගේ කාය සංස්කාර දැන් ඔන්න සංසිඳ වීමේ ක්‍රියාවලියක් අපි දන්නා මේක හුඟක් වෙලාවට අපි සමතයක් විදිහට සලකනවා. සමතේ කියන්නේ මේ කෑකොත් සංගහන සබාවක් සමතේටපත් කරනවා. අපි හිතමු සබාවට අදහස් දෙකක් ඇවිල්ලා. ඒක පැත්තක් කියනවා මෙහෙම වෙන්න ඕන. අනිත් පැත්ත මේ වෙන්න ඕන. දෙකුල කෑ ගහනවා. ඒක සභාපති කතා කරලා කියනවා මේක හොඳ නෑ. අපිට ඊගාවට යන්න හම්බෙන්නේ ඊගා යෝජනාවට. ඒ නිසා අපි මේක රහස්චන්දයක් තියමු. එක්ක රහස්චන්දයක් තියෙනවා. නැත්නම් අත උස්සුවට පස්සේ කියනවා දැන් සමතේකටපත් වෙන්නකෝ. මේ මේ අදහස ගත්තා. ඒක තීන්දුවයි. අපි ඒක යෝජනා කරනවා. එහෙම නැතුව කෑග ගා ඉන්න ගියොත් හුඟක් සභාවල වෙන්නේ ඒකයි. සභා ගෞරවේ නැහැ. ඉතින් ඒ නිසා එකම දෙය කිය කියා කචකුචුක ගා ඉන්න මිසක සම්මතයකට එන්නේ නැහැ. ඒක තමයි සමතය කියන්නේ. ඉතින් මේ සමතය අපේ හිතේ ඇතුලේ කවදාකවත් මේ අපි චෛසික 50ක් තියෙනවා කිව්වොත් නැත්නම් 52 කිව්වොත් ඒ 52 කවදාවත් එකම දේ කියන්නේ නැහැ. හැමදාම රණ්ඩු. ඒක මේ බාහිර ලෝකේ තියෙන යුද්ධය වගේ තමයි. ඉතින් බාහිර යෝගේ යුද්ධය දැකලා හිතාගන්න ඊට ඇතුලේ තියෙන යුද්ධය තමයි පේන්නේ. වෙන මොකක්වත් නැහැ. මේක යම් දවසක සංසිඳුණා නම් සමතේකටපත් වුණා නම් බාහිර ලෝකේ ඉබේම සංසිඳෙනවා. කයත් සංසිඳෙනවා. ඒක අත්දකින්න යෝගාවචරය. ඒකට රිංගලා ගහක් මුල වාඩි වෙලා කය සංසිඳනකොට ওই ලෝකයෙන් එන මොන කරදරයක්වත් නැහැ. ඇවිසිච්ච මනුස්සයා නගරෙට ගිහිල්ලා රාජධානියට ගිහිල්ලා අර සභාවේ මේ සභාවේ ඉඳලා හිත කය අවුල් කරගන්න. දෙකම මානවයිති වාසිකම් ඕන එකක් ගන්න පුළුවන්. මම මෙතෙන්ද කියනවා පසම්බයං කාය සංකාරං සංසිඳ වීම දැක්කනම් ඒක නට තේරෙනවා මේ ප්‍රයත්නය මේ කාය සංසිඳ වීමේ ප්‍රයත්නය ආශ්වාස ප්‍රශ්වාස නැත්නම් වායෝ පොට්ටබ ධාතු නැත්නම් හුස්ම කය ආස්වාස් ප්‍රසවාස කාය සංසිත වීමට අවුරුදු 7ක් යන්නේ නැහැ. අවුරුදු 7ක්ම යන්නේ නැහැ. හැබැයි දන්නවනම් ඒකයි කරන්න ඕනේ කියලා. කරන්නේ ඒක අවශ්‍යක දෙයක් නම් ඉතින් 7ක් නෙවෙයි බුද්ධ කල්ප 7ක් වුණත් යන්න පුළුවන්. ඉතින් ඒක දැනගත්තට පස්සේ කාය සංකාර සංසිඳෙනවා. ඊට පස්සේ ඒක නැවත නැවත කරනවා ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඕක ඉතාම ගැඹුරු මට්ටම් වලට සම්සිඳනවා. නමුත් ඒ කය ආනපන මේ සතිපට්ඨාන සූත්‍රය උහින් එහාට මොනක්වත් සඳහන් නැහැ. ඊට පස්සේ වේදනානුපස්සනාවට යනවා. නමුත් මේක පිටත ලස්සන කතාවක් යනවා ආනපන සති සූත්‍රයේ මේ කය සංසිඳවමින් හුස්ම ගැනීම. කය සංසිඳවමින් ආස්වාස දකින්න. කය සංසිඳවමින් ප්‍රසවාස දකින්න. එතකොට හුදුට කැඳේ ගල බීරුවා වගේ ආස්වාද ප්‍රසවාස දෙක හුදු ලස්සනට පේන්න පටන් අරගන්න. එහෙම නැත්නම් සංසුන් කයකින් සංසුන් හිතකින් ආස්වාද ප්‍රසවාස බලනකොට සබ්බ කාය පරිසංවේදී කියලා මේ ආස්වාස මේ මුල මේ මැද මේ අග කියලා නිකන් හරියට ඡායාව බෙදිච්ච වතුර වලකට ඉබිල බලනකොට Tamange මූණ පේනවා වගේ. අරක රැලි නගලා තියෙනවා නම් කලවම් වෙලා තියෙනවා නම් මූණ කැඩි කැඩි යනවා. ඒ වගේ පේන්න පටන් මේ ටික අපි සාමාන්‍ය කායනුපස්සනා විදිහට සලකනවා සතිපට්ඨානේ. නමුත් ආනපන සති තංගිරි මානන්ද එහෙම නැත්නම් චූල රාහුලෝ වාද වගේ සූත්‍රවල ඊට පස්සේ හුස්ම තවදුරටත් දිගේ යමින් මේ වේදනාන පස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. චිත්තාන පස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ධම්මාන පස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ඉතින් මේ දෙක හරි සමාන්තර පාරවල් දෙක. මේ දෙකේම අද අපි මේ මාතෘකාවට ගන්න බලාපොරොත්තු වෙන මේ වචී සංඛාර සංසිඳවීමක් සඳහන් වෙන්නේ ඒක හරි වැදගත්. ඇයි එහෙම සංසිඳෙන්නේ? ඒක සඳහන් වෙලා නැත්තේ කියන එක දැන් අවුරුදු 1500 කට විතර ඉස්සරලා අටුවාචාර්ය වංශයේ අහලා තිනවා. මේ ආනාපාන සති සූත්‍රයේ කාය සංඛාර පෙන්ලා තිනවා, චිත්ත සංඛාර පෙන්ලා තිනවා, ඒ වචී සංඛාර පෙන්ලා නැත්තේ. ඒක හරි වැදගත්. සතිපට්ඨාන සූත්‍රය අහන්න අපතාවක් ඉන්නේ මොකද ඒක සඳහන් කරන්නේ කාය සංකාර පමණ නිසා. ඒකට අටුවාචාරින් වහන්සේ දෙන උත්තරේ අපි මේ වෙලාවට බාරගනිමු මේ දේශනාව ඉදිරියට යන්න. ඉස්සල්ලාම දැනගන්න ඕනේ කායට කාය සංස්කාර වෙන්නේ ආස්වාස් ප්‍රස්වාස වගේ වචනේට වචී සංඛාර වෙන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. අපි ඒකට උද්ෘතය ගන්නේ චුල්ල වේදාල සූත්‍රයේ. අනික සූත්‍රලක් තියෙනවා. ඒක නිසා අපේ මේ හිත ඇතුලේ දොඩවන ගතියක් තියෙනවානේ. හිත දොඩමළු වෙනවානේ. හිත කතා නැදත්, මුව කතා නැදත් වචන දොඩමළු වෙන වෙලාවක් තියෙනවානේ. ඒ දොඩමළුව වචනයේ හරි. ඒ දොඩමළුවෙන් තමයි වචන බින්දෙන්නේ. හිත නිතර හිත කතා කරුවේ නැත. වචන කතා කරුවේ නැත. හිත කොයි වෙලාවෙත් දොඩමළුයි. ඒක රෑ නිින්දදීවත් නැති වෙන්නේ නැහැ කියලා මේ විතක්ක ਵਿਚාර හා සම්බන්ධ ස්නායු වලට ආවේගය ඒකෙන් එන ආවේග ගැන හොයන පරීක්ෂණ වල කියනවා අපි ඉඳ හැරගෙන හිටියද නිදාගෙන හිටියද කියලා වෙනසක් නැහැ හිත යකායි කම්මල වගේ තමයි. රෑදවල් දෙකේම කච කච කච කච කච කච තමයි. කට්ටිය එකතු වෙච්චාම දෙමලිච්චෝ ආවි. උන්ගෙත් වැඩිම කතා කරනවා. ඉතින් මේක මේ කතාවට මුල් වෙන මේ විතක්ක ਵਿਚාර කියන චෛසසික දෙක ආනාපාන සති සූත්‍රයේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවෙන්නේත් නැහැ. ඒකට අටුවාචාන් වහන්සේ දෙන උත්තරේ තමයි හිත කතා කිරීම නතර වෙන්නේ නැත්නම් කවදාකවත් කයේ කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා කය සංසිඳෙනව නම් කාගේ හරි ආස්වාද ප්‍රසාද දෙක සංසිඳෙනව නම් ඒ වෙනකොටත් විතක්ක ਵਿਚාරවල කීකරුකම ඉක්මීමක් සීතල ගතියක් ශික්ෂණයක් වෙලා මේ මේ මේකේ අනිත් පැත්ත දාලා තිනවා මහාශී භාවනා ක්‍රමයේ මොකද්ද කය මෙහෙම දා මේ හිත ඒකෝදි භාවයකටපත් කරන්න ඕනේ නම් හිත ඒකාග්‍ර කරන්න ඕනේ නම් හිත එක අරමුණකට දාන්න ඕනේ නම් ඉස්සල්ලාම අපි මේ විතක්ක ਵਿਚාර දෙක හරියට හසුරවන හැටි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් හිත එක අරමුණට ගන්න බෑ. හිත නන්නත්තර අරමුණ වල දුවන එක තමයි කාමය කියන්නේ. ඒකට කාම ගුණ කියලා කියනවා. පිස්සු වැල්චි වඳුරෙක් වගේ අරකින් මේකෙන් ඒකෙන් මේකෙන් පැන පැන හිත තියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූපවලත් විවිධ වර්ණ සටහන් තියෙනවා. සද්දවලත් විවිධ තරංගමාලා තියෙනවා. ගන්ධේත් තියෙනවා විවිධාකාර ගන්ධ සුවඳ. රසවලුත් රසමසවලු විවිධාකාරයි. කායට පස්සට විල්ලුද ಜಾති විවිධාකාරයි. හිතට එන බල්බూరు අදහස් විවිධාකාරයි. ඉතින් මේ වගේ හැසිරෙනකොට කාම ගුණයන්ගේ අභිරමණය කරන හිත පෘ탁ජන හිත ඒකට පෘ탁 පෘ탁 කියලා කියනවා. අරමුණෙන් අරමුණට පනින්නේ කාගේවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි. වැඩි කාමයේ තියෙනකට පනිනවා. මිටි තනින් වතුර බැස යනවා. ඒ නිසා භාවනාවක් නොදන්න සතියක් නොදන්න ඕනම කෙනෙක්ගේ දුන්නට පස්සේ වැඩියෙන්ම කාමයේ තියෙනකට හිත ඇදලා යන්නේ හරියට කබරේ බලුකුණකට ඇදලා යනවා. නැත්නම් බල්ලෙක් අසුචි ටිකක් දැකලා ඇදලා යනවා. ඒක වළක්වන්න බෑ. කොහොමඩක්වත් වළක්වන්න බෑ. අපි මොන සදාචාර දැම්මත් මොන සුතුරි දියන්දත් මොන සිල් රැක්කත් භාවනාවකින් මේක දකින්න තාක්කල් හිතේ කිසිම සදාචාරයක් නැහැ. ඒක හොඳට පේනවා නිින්ද ගියාම. ওই දවල් වල වෙනම් අපි ඉතින් බොහොම ලස්සනට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට විහිනේදී කිසිම බය ලැජ්ජාවක් නැහැ. ඔක්කොම රෙදිත් නැහැ, ලැජ්ජ බයත් නැහැ. ඒ තමයි හිතේ හැටි. නමුත් අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ පණින හැටි බලාගෙන ඉන්නවා. මෙයාට ඉඩ දුන්නොත් වැඩිම කාමේ තියෙන තැනට පහිනවා කියලා බලාිනකොට ලැජ්ජා හිතන ඕනම කෙනෙකුට. මේ කිසිම චාරයක් නැහැ. ආන්නේ මේ පණින හිත මේ එක අරමුණකට ගන්න. ඒක නිසමතේ කියලා කියන්නේ. මේක සඳහා විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්න වෙනවා පාවිච්චි කළ යුතුයි. විතක්ක ਵਿਚාර සාර්ථක වුණොත් විතරයි අරමුණට හිත ගන්න පුළුවන්. මේ විතක්ක ਵਿਚාර දෙකේ විතක්ක චෛසිකේ තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඉතින් මේ බුද්ධ ජයන්තියට පොඩ්ඩකට ඉස්සල්ලා මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ මේ වචී සංඛාර පිළිබඳව තියෙන මේ ගැඹුර දැකලා උන්වහන්සේ කාය සංඛාර සංසිතියුමට කලින් මේ වචී සංඛාර භාවිචයට අරගෙන ඒක සංසිද්ධ වීමේ ක්‍රමය තමයි ওই මෙනෙහි කිරීමේ ක්‍රමය. ඒක විශාල වශයෙන් හේතු වුණා බටහිරට බුද්ධ ආගම යන්න. මොකද විද්‍යානුකූල ක්‍රමයකට දැන් පහර දෙන්නේ. නිකන් උඩඩංගොඩ බදා ගන්න යන්නේ දොඩංගොඩ එකක් අරගෙන ඒකට විතක්කේ දාලා බලන්න. ඉතින් ඒ ක්‍රමේ තමයි අපි මෙහි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඥානාරාම සාංශි දකින්නකොටම ඒක උන්වහන්සේ දැනගත්තා. ඔක දොඩංගොඩ බදාගෙන හරියන්නේ එකක් ගන්න ඒකත් එක්ක යන්න. ඉතින් අන්න ඒකෙදි මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්න ඇති මේ දේශනේ වැඩි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ඒක කොහොමද මේ අදාන්ත වූ හිත සාන්ත දාන්ත භාවයට පත් කරන්නේ. එහෙම නැත්නම් මේ නන්නත්තර වෙන හිත එක පැත්තකට දාන්නේ. ඉතින් ඒක නිසා මේ ගුණදාස කපුගේගේ කවියක් තියෙනවා සසර පුරා දුවන තුරා දඟින දුවන පනින්න දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් නැත්තම් කියලා. ඉතින් මම ඒක පොඩ්ඩක් පොඩ්ඩක් එජස් කරා සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇත්තන් කියලා. සතියක් කියන්නේ දවස් හතක් නෙමෙයි. සතියක් තියෙනවා. ඉතින් ඉස්සල්ලාම දකින්න ඕන හිතේ තියෙන කුපාඩි ගතිය. මේ හිතේ තියෙන නන්නා නන්නතර වෙන ගතිය. නොකෑනම නොකෑමන දහපතුල පට්ටපඳුරු ගතිය දැක්කට පස්සේ කිසි කෙනෙකුට දෝෂයක් කියන්න හිතෙන්නේ නැහැ. මේ දිල් අරගෙන මේ ඉන්න අපේ හිතත් මෙහෙමනම් මේ සම්මා දිට්ඨියයි කියලා කියා ගන්න. බුද්ධ ශ්‍රාවකෝ කියා ගන්න. වඳුරෙක්ගේ හිත ගැන අහන්න දෙයක් තියෙනවද? මිත්‍යා දෘෂ්ටිකගේ හිතක් ගැන අහන්න දෙයක් තියෙනවද? මේකත් මෙහෙමනම් නමුත් බුදුරජාණන්සේ අපිට ලොකු ආසනාදීට මේක ප්‍රසිද්ධිය කතා කරන්න කියලා. විතක්ක ਵਿਚාර දාලා හිත පයින් පයින් තැන්ට ටෝච් එක ගහලා බලන්න කියනවා. බයිනට ඕන වැඩේ අහුවෙනවා. කියා ගන්න බැරි තරම් ලැජ්ජයි. ඒ නිසා භාවනා කරන්න 90ක් යනවා යන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ මම සාන්ත දාන්ත දැන්නවත් බොහොම හැදිච්ච මිනිහෙක් හැදිච්ච ගෑණියක් කියලා එක එක්කත් ගන්න දෙයක් නෑ මේකේ. ඒ නිසා මේ විත්තක්යෙන් කරන්නේ ඉස්සල්ලාම අපි අර විදියට කය ගීගෙන් එළියට අරගෙන ආවිලා කැලේකට ගෙනිලා කැලේ මුත් අරගෙන කයට දාලා කය මුත් දාලා පුළුවන් නම් ආනාපානට දාලා ඒක මධ්‍යහන ලක්ෂ්‍ය වශයෙන් තියාන මේක පණින හැටි බලනවා. ශබ්දයට පයින් හැටි, වේදනාවට පයින් හැටි, හිතවිල්ලට පයින් හැටි. ඒක කාගව කවුරක්වත් වැරද්දට ගන්න එපා. මොකද හැමෝටම තියෙන ලෙඩක්. හැමෝටම හොරි තියෙනවා නම් ආයෙකට සොරි කියන දෙයක් නැහැ ඔක්කොටම හොරි නම්. ඒ වගේ හොරියක් තමයි හිත පිට පයින්වයි කියනක මේගොල්ලෝ හිතනවා මේ භාවනා කරන්න ආපුවම නිස්සරණ වලට ඇතුල් වෙච්චාම හිත කී කරුවේ කියලා. ඒ එහෙම නෑ. ඉස්ලාම් බලින්න මේ විතක්කේ යොදලා බලනවා හිත කොච්චර පිට පයින්වද කියලා. ඒක ඒක ගුණයකුත් තියෙනවා. ඒ මොකද අපි දැන් ආනපන දීලානේ තියෙන්නේ මම මේ තාම මගේ දේශනාව කොටු කරලා තියෙන ඉඳගෙන ඉන්න එකට. ආනපන දීලා තියෙනවා කියලා එතුමන තම් පිම්බීම හැකිලිම දීලා තියෙනවා. එහෙනම් මේ කායේ ඉන්න කියලා දීලා තියෙනවා. මෙයාට බල්ලට කූඩු හදලා දීලා තියෙනවා. මේ බල්ලා එමේ දුවනවා. ඉඳපු ගමන් කූඩු කූඩු කිව්වම කූඩුවටත් යනවා. ආනේ මේ ඉන්න වෙලාවදි මේ බල්ලා වැඩියෙන් දුවන්නේ කොයි අතරද කියලා බැලුවොත් ඒක තමයි අපේ චරිත ලක්ෂණ කියලා කියන්නේ. උගාක් වෙලාට ඒක රාගෙට දුවනවා. ඒකට අපි කියනවා රාග චරිතයක් කියලා. එහෙම නැත්නම් පැවිදි වෙච්ච අයක දුවන්නේ ද්වේෂයට. භාවනා යෝගාවචරින්ගේ දුවන්නේ ද්වේෂයට. ඒ හරිය ලස්සන වැඩක් තියෙනවා. ඉදිරිසුරේ ඉන්නකම් අපි සංසාරේ බැඳලා තියෙන්නේ රාගෙට. ගී කියත ඇරිය සිල් ගත්ත ගමන් ද්වේෂයට. හරියට නිකන් මේ බෝධිලිම පාට පාරු කරනවා වගේ. දැන් හරනම් මේකට ආවට පස්සේ ද්වේෂය අඩු වෙන්න eBay. හ්ම්හ්. යෝගාවචරයන්ට විතර තද වෙන භාවනා භාමතුරුන් විතර කේන්ති යන මෑණියෝරුන් විතර කේන්ති යන ලෝකයක් නැහැ. පොඩ්ඩ මම මිසුනොත් වහකනවා. පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. එහෙම නැත්තම් නිදිමත. ඉතින් මගේ හිත වැඩියෙන්ම කෝකටද යන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒකෙන් කියාගේ කේන්දරේ බලන්න ඕනේ නැහැ. ඔය එහෙම නැත්නම් අපි කියනවා මේ තත්කාලේ බලලා මේ සුබලා අසුබලාබල කියන සුබාසුප්පලාබල කේන්දර උපත්ති වෙලා නැත්නම් තත්කාලේ බලලා මේ තත්කාලිනේ ටක් ගාලා කියන්න පුළුවන් මේක හිටපන් කියලා කිව්වට පස්සේ හිත වැඩියෙන් පණින්නේ මොකේද කියලා. ඒකෙන් අහුවෙනවා මම කවුද කියලා. ඉතින් ඒක විශේෂඥ වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි රෝග ලක්ෂණ හිවිල්ලක් ඒක තියෙන. ඉතින් ඒක කවුරක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා එහෙම නැතුව හිත කාන්දම් කැල්ලට දුවන ඉදි කට්ටක් වගේ ටක් ගාලා අල්ලයි කියලා. එහෙම නැහැ. එතකොට අපි මොකද කරන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මූල කර්මස්ථානයේ මැද තියෙනවා. සීල වටේට අනේ කර්මණු ලක්ෂයකුත් එනවනේ ඒක මේ මේ මගුල් සක්වලිය නතර කරන්න බෑ. දුන්නට පස්සේ මේ නික්ලේශී අරමුණට නොගිහින් මේ කෙලෙස් අරමුණ වලට පයින් හැටි බලපුවාම මේක කොච්චර කාලයක් නන්නතර වෙලා තියෙනවද? කොච්චර කාර්යයක් ම්ලේච්ඡව හැසිරලා තියෙනවද? ඉතින් පණින පැනිල්ල චරිත ලකුණ වගේ කිව්වට පණින් නැති කිසිම කෙනෙක් නැහැ. මෙන්න මේ පණින ආකාරයේ බලලා මුදුවටම ලැජ්ජා හිතෙනවා බුදුරජාණන් කියන එක සංකතම් පටිච්චසමුප්පන්නං ඕලාරිකම් පයින් හැටි එතනම පේනවා මේ පිරිසිදු අරමුණ තියෙද්දී හිත පිටපයින් පයින්කොටම තේරෙනවා දැන් කක්ක කියලා දැන් කබලෙන් ලිපට පැන්නේ කියලා ඉතින් ආයෙ ඕන්නම් ගෙනත් තියාගන්න පුළුවන් ආනන්‍යම කරනකොට කරනකොට මේ මේ පිරිසිදු අරමුණක් සීලයක් අයට දීලා හිතට පිරිසිදු අරමුණක් දීලා කිසිම බාධාවක් නැතුව මෙන්න මේකත් එක්ක ඉන්න කියලා කිව්වම හිත පැදුරට තොරා පයින් හැටි අන්න එතකොට ඒ කෙනාට ඥානයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වැඩියෙන් මගේ හිතපන්නේ සද්දවලට වැඩියෙන් මගේ හිතපන්නේ වේදනාවලට වැඩියෙන් මගේ හිතෙන හිතවිලි වලට එතෙන් මට තියෙන ආසාව එතෙන් මට තියෙන මේකේ නුරුස්නා ගතිය එතෙන් මට තියෙන කම්මැලි පාවිච්චි නිදිමත ගතිය කියලා ඒක හරිම ඕලාරිකයි ඒක මේ කමටහන් වාතාව අහගෙන ඉන්නකොට හොඳටම කිය හැකි මෙයාට තියෙන්නේ මෙන්න මේ දෝෂේ පිටකෙන අහන්න ඕනේ ඒක අනුංගයක් වගේ අහන විදිහට විනිශ්චය කරන අදහසින් නෙවෙයි මට පේන්නේ මේකයි කියලා බැලුවොත් හරිම ලේසි. ඒක ඕලාරිකයි. ඒක පටිච්ච සම්පන්න කියන්නත් බෑ කල්ලාතු. ගියාට පස්සේ තමයි දන්නේ මෙයා කොයි යතර පණීද කියලා. සංකතං. එයාට හදාගන්න බෑ. හිතට පරිසරය දෙන්න ඕනේ. දුන්න ගමන් අංගදන් ඕලාරික කම්පටි සම්පන්නම් කියලා එයාට තියෙන ඕන්න බලන්න මෙච්චර පිරිසුදු බුද්ධ ශාසනයක් හම්බෙලා මෙච්චර පිරිසුදු මනුසාත්ම භාවයක් හම්බෙලා මෙච්චර පිරිසුදු චන සම්පත්තියක් හම්බුණාට පස්සේ මේ හිත පයින් ඇටි ආන්නේ සත්‍යයට මුහුණ දෙන්න බැරි ආයත තමයි අපි අසෘතවත් පුතඥය කියලා කියන්නේ. ඒ සත්‍යයට මුහුණ දෙන්න කැමති එක්කනා යෝගාවචරයයි කියනවා. හැම යෝගාවචරයකම ආරම්භදී 100% පරාදයි. කිසිම කෙනෙක් හිතන්න එපා මේ ප්ලග් එකට ගැහුවා වගේ එකපාරට ගිය ගමන් කරන්ට් එක ගියල එහෙම ඉන්නේ නැහැ. මෙන්න මේක දැනගන්න ගිහිල්ලා දැන් එයා දන්නවනම් දැන් මම මෙන්න මගේ මූල කර්මස්ථාන. එහෙම නැත්නම් මම ආනපාන. මේ තියෙදි මට සද්දෙට යනවා, වේදනකට යනවා, හිතවිලි යනවා. සමහර සද්ද, සමහර වේදනා, සමහර හිතවිලි ඇත්තටම බාධාකාරී. ඒකට කරන්න දෙයක් නැහැ. කියන්නේ අධික සද්ද. නැත්නම් අධික හිතවිලි. නැත්නම් අධික වේදනා. ඉතින් ඒසකිනෝ ආරම්භයේදී සද්ද අඩු තැනකට යන්නේ කියනවා. ඉඳ ගන්න කියනවා වේදනා නොයන තාලයකට. ඒකල හිතට දාගන්න කියලා කියනවා මගේ හිත පුළුවන් නම් මේ මූල කර්මත්තාන්ට යාවා. නැත්නම් අදිෂ්ඨානයක් කරනවා අනේ කයේ වවත්ත ගන්න ලැබේවා. අරවා මේ ඕනේ නැහැ. ඒ වෙලාවේ ගෙදර අරකුන්ට තනකොළ කපලා තියනවාද? එහෙම නැත්නම් ලයිට් බිල ගෙවලාද? නැත්නම් ටයර් එකේ ටයර් හතරටම සමාන උලන් වැදිලා තියෙන දෙකක් බැහැලාද ඌව ගොඩාක් එනවා ඒක එන්නේ නැති කෙනෙක් නැහැ ඒ වෙලාව අදිෂ්ඨාන කරනවා නෙමෙයි ඉන්න පැයි ඉතින් මෙහෙම ඉන්නකොට අර බරපතල දේවල් ප්‍රයෝගයෙන් නතර කරන්න ඕනේ සාධික සද්ද තියෙන තැන වලට යන්න එපා අධික හිතවිල්ලට ආර්ධනා කරන්නත් එපා අධික වේදනාව දෙන ඉරියව්වක ඉඳ ගන්නත් එපා මේ තුන නිසාම මෙව්ව දන්නේ නැති නිසා බොහෝ යෝගාවචරයෝ ඒ අනවශ්‍ය තැන් වල නරක විදියට වාඩි වෙලා බුදුහාමරණට දොස් කියනවා ධර්මයටත් දොස් කියනවා සංඝයටත් දොස් කියනවා භාවනා කරන්න බෑයි කියනවා. සාධාරණයි. නමුත් ඒකට ප්‍රයෝග කරන්න. ඒක තමානක් දානකොට තමානට මේ මුල් ඉඩමේ තියෙන ಗುಣ දෙන්න බෑනේ ඒක වහලා. ඒකට හොඳට හේවන දීලා වතුර දීලා කණු කැපෙන්න හදාගන්න එපා. මොකද පළහැටි එනකොට බොම සියුම්නේ. ඒක ලකුණාට පස්සේ නම් බිම ගිහිල්ලා හිටවන්න පුළුවන්. ආන්නේ වගේ මේ යන්තම් භාවනා හැදෙන වෙලාවේ උපරිම යුව දෙන්න. ඒකේ ප්‍රධානම දේ තමයි Tamanට පාලනය කරන්න තියෙන සුවසේ වාඩි වෙන්න. මේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ පසපැත්ත උල තිබ්බා වගේ වාඩි වුණාම ඉතින් හරි අමාරු. ඉතින් ගිහිල්ලා බද්ද පරියංග ගහන්න හදනවා. බද්ද පරියංග කරන්න බැන්ස භාවනා කරන්න බෑයි කියනවා. බොහෝ වාඩි වෙන සන්තෝෂෙන් වාඩි වෙන සමබරව වාඩි වෙන සිහිල් ලැහැති ලැහැල්ලු ස්වරූපෙන් සහැල්ලු ඒකවත් තේරෙන්නේ වැඩමුළු හතරක් පහක් යන්න වෙනවා කෙනෙකුට තේරුම් ගන්න පහසුවෙන් ඉන්න. මෙහෙම ඉන්නකොට අපි ඉච්මර ප්‍රධානම බාධා තුන නෑනම සද්ද ඇහෙනවා. හැබැයි මට නෙවෙයි කතා කරන්නේ. වේදනාව වගේක් තියෙනවා දරා ගන්න බැරි නෑ. හිතීලි වගේක් එනවා පසුබිමේ බරපතල විදිහට ඇදගෙන යන්නේ. අන්න ඒ වගේ මට්ටමකට ආවොත් ඒතියෙදිත් අපිට යොමුවක් දෙන්න ඕන නම් ගුණයක් දෙන්න ඕන නම් මානසිකාරයක් දෙන්න ඕන නම් මනස පහට යොමු කරන්න ඕන නම් ඒ අවශ්‍ය කරන අරමුණේ නම කියලා කතා කරන එක තමයි මෙනෙහි කරනවා කියන්නේ. එතකොට කියනවා ආස්වාසය එනකොටම ආස්වාසය කියලා මෙනෙහි කරා. ප්‍රස්වාසය එනකොටම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා. එතන පිම්බීම හැකිලිම නම් එනේන එක මෙනෙහි කිරීම හරහා මෙනෙහි කරන අරමුණට ප්‍රමුඛතාවය දීලා එයාට ප්‍රධාන තැන දීලා අනික් අරමුණු අවචාවට දාන්න පුළුවන්. මේක තමයි මේ විතක්ක ਵਿਚාර දෙකේ කෘත්‍යය. ඒක හරියට කියනවා ගිනි පෙට්ටියට ගිනි කූරක් ගහලා කිලි පුළඟක් ගන්නවා වගේ. අපි දන්නවා ගිනි පුළට දමලා ගැහුවාට ගිනි පෙට්ටියෙන් නැත්නම් ගිනි පෙට්ටියට ගිනි කූරෙන් දමලා ගැහුවාට කාදාත් කිඳරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ගිනි පෙට්ටිය හරියට කෝණයකට අල්ල ගන්න ඕනේ. අල්ලන එකේ පැත්තේ එකම ගානකට එක කෝණයකට ගිනිකුර ගහන්න ඕනේ යම් ශක්තියක් දාලා. එතකොට ඒ දෙකේ පිරිමැදීමත් එක්ක පාරට ගිනි පුළඟක් පයින්න. ඒ වගේ අපි අර අරමුණ අපේකට ආස්වාස් ප්‍රසස් අරමුණ ඒක එක විදියකට විතක්කෙන් අල්ල ගන්න ඕනේ. අල්ලන්න ਵਿਚාරේ රිංගවන්න ඕනේ මේක ඇතුළට. අරමුණට සමීපව පිරිමැදලා මේක මු르දුද, තදද, රස්නියද, සීතලද කියලා ඒ ටික බලනකොට මේ දෙක එකතු වෙනකොටම සතිය ආරමුණට යනකොටම තමයි එක පාරට තේරෙනවා දැන් නම් සතිය පිහිටියා. ගිනි පුළඟක් ආවා වගේ තේරෙනවා. ඒකට මේ ගිය ආත්ම නිවන් දැකලා තියෙන්න ඕනේ නැහැ. දැන් මට සතිය පිහිටියා. දැන් මම ඉඳගෙන බදන්නවා. මෙන්න මේක හෙලි කරන්න බැරි නිසා උගෝ දෙනෙක් හිතනවා මේකට PhD එකක් කරන්න වෙයි. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමරකම් ඉන්න වෙයි. නැත්නම් මේකට දසපාරමිතා පුරන්න වෙයි. එහෙම නැත්නම් මේකට ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙනකම් ඉන්න වෙයි කියලා ලයිස්තුවක් හදාගන්න හදනවා. මට ඕනේ අරමුණට හිත ගියාද කියන එක. අපි බෝඩ් එකක් හයි කරලා ටාගට් එකක් ඊතලයෙන් විද විද විද විද ඉන්නකොට එක වෙලාවට ගිහිල්ලා ඊතලයක් වැදුනා නම් බෝඩ් එකට ඒ එල්ලෙට ඉතින් තේරෙනවානේ. පිට ගියා නම් තේරෙනවා. ආන්නේ වගේ කොයි වෙලාවක හෝ Tamanට ඒ මූල කර්මස්ථා ඉදිරියෙන් තියාගත්ත අරමුණට හිත ගියා නම් ඒක හරි හරීම භෞතික වස් දෙයක් භෞතික විද්‍යාවක් තියෙන. හරීම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. මේ බුදුම ස්වාමීන් වහන්සේ මම ගියදර පන්දිසාංශ කියනවා අපි ඉඳගෙන ඉන්න කැම මේසේ කට්ටියක් එක්ක කනකොට ආලගෙඩි ටිකක් තම්බලා කපලා කපලා තියනවා කියලා හිතන්න කියනවා මේසේ උඩ. තමන්ගේ අතේ තියෙන ගෑරප්පියෙන් අර ඈත තියෙන අල පිඟානට ඒ කාල කැලලකට අල හැන්ද බස්ස ගන්න යනකොට ගෑරිප්පෝ බස්ස ගන්න යනකොට මේක අමෝරගෙන ගිහලා ඇනලා බෑනේ. අහල පාරින මිනිස්සුගේ හොම්බකට රිට් වෙනවනේ එතකොට. ඒ නිසා අල කැලලක් කලන අර ගෑරිප්පේ හැඩේ හැටියට මේක එහිමීට බස්සනකොට දැන් ගෑරිප්පේ දැවටුණා කියන එක තේරෙනවනේ. එතකොට ගෑරප්ප ගන්නකොට අරමුණත් මේ අලකැලලත් එක්ක එන්නේ. ඒ වෙනසන් කනවා බල්ලන් ගන්නවා වගේ බල්ල කරන්න බෑනේ ඒකේ. අන්නේ වගේ දැන් මේ අලකැලලටයි මම ගහන්නේ. ඒකට මෙන්න මෙතෙන් පටන් ගන්න ඕන කියලා මෙන්න වසනවා වගේ අරමුණු රාශියක් තියෙනකොට Tamanට අවශ්‍ය අරමුණට නියම කෝණයෙන් ගහලා නියම බලය දැම්මට පස්සේ අරමුණත් එක්ක දැවටෙන ගතිය ඒක අරමුණ වශී වීමක් ඇතන තියෙනවා. ඒක පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ යකදුරෝ මතුරුනකොට යක්ෂ සීනාවටම ආරාධනා කරනවානේ. ආරාධනා කළා දැන් වැහෙන්නේ මොන යකාද කියලා. නම කියලා කතා කරොත් යකා බයයි. බැරි වෙලාව සීරියකා වැහෙන වෙලාවේදී කලු කුමාර දිෂ්ටි කිව්වොත් අරුවට තද වෙනවා. සීරියකා තව සීරිපත් හිර වෙනවා. තෝ තෝ තෝ සීරියකාද කියලා කිව්වොත් එහෙම කීකරු වෙනවා. ඒ වගේ ඕනෙම කෙලෙසයකට නම කියලා කතා කරුවොත් ඒක කීකරු වෙනවා. ඒ වගේ තමයි ආස්වාසයට ආස්වාසය කියලා කතා කරුවොත් එයත් කීකරු වෙනවා. ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියලා කතා කරුවොත් කීකරු වෙනවා. අන්නේ ක්‍රමයට දැන් අල අල දීසිය දිහා බලලා මෙන්න මේ අල ගහලා මං ගහන්නේ. මෙන්න මෙහෙමයි කියලා මම මේ ආස්වාද ප්‍රසාරය තේරුම් ගත්තේ. ඒකට කියලා වදිනකොට අලකැලේ දැවටෙනකොට මගේ ඇරප්පු තමන්න තේරෙනවා වගේ ආ මගේ හිත ආස්වාදයට ගියා. මගේ හිත ප්‍රසවාසයට ගියා කියලා අරමුණේ දැවට එන ගතිය විතක්කේ නම් ඒක බහිනකොට අල කැල හොඳට තැම්බිලාද නැද්ද කොච්චර බර දහන්න ඕනද කියලා ඒකේ ਵਿਚාර බුද්ධියකුත් එතනම තියෙනවා. ඉතින් මේ දේ මේ විතක්කේ සහ ਵਿਚාර තමයි ගොඩාක් අරමුණු තිනකොට අවශ්‍ය කරන අරමුණට දිශාගත කිරීම යොමු කිරීම ඒකට විතක්කේ යෙදවීම කියන එක මානව මනසේ තියෙන සුවිශේෂී ගතියක්. මේ ස්වභාවික වර්ණයට එහා ගිය දෙයක්. එහෙම නැත්නම් මේ අපි විතක්කේ යෙදුවේ නැත්නම් අපි කාමෙටනේ යදින්නේ. ඒතර ස්වභාවික වර්ණය අනුව අපි ಜಾතිය බෝ කරන්නමයි යන්නේ. කාමේ තමයි දුවන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ කියපු නිසා අරමුණු රාශියක් තියෙන තැන නික්ලේශී අරමුණකට මධ්‍යස්ථ අරමුණකට ප්‍රත්‍යක්ෂ කලහගේ අරමුණට මේක නැවත නැවතත් මෙහෙම ගහ ගහ ඉන්නකොට වරදින්නෙම නැහැ. හරියනවාමයි. ඒකට විශේෂයෙන් වැදගත් ශ්‍රද්ධාව. ඉසල ඉසල හරි අසාර්ථකයි. ගහ ගහ ගහ ගහ ඉන්නකොට දුනු ආයෙක් දුන්නේ වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. වෙඩික්කාරයෙක් හරියට එල්ලේට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. කර කර කර ඉන්නත වෙන ක්‍රමයකුත් නැහැ. ගහගෙන ඉනකොට ඔන්න දවසක ඔන්න ආස්වාසයට වැදුනා. පිට පිට ආස්වාස දෙක තුනක් වැදුනා. ආන්නේම යනකොට විතක්කේ වශයෙන් ආනා ආස්වාසත් එක්ක සම්බන්ධ වීම වැඩි වෙනවනම් ඒ වැඩිච්ච අරමුණේ අලගිය මුලගිය දේවල් ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග අහුල ගන්න තියෙන ඊට වැඩි අහුලන්න අහුලන්න ඊගාව පාර අරමුණටම වදින තියෙන ඊටත් වැඩි. ඒ නිසා අරමුණට හිත විතක්කේ ගිය ගමන් නිකන් එන්න එපා. ඒක විචාර බුද්ධිය දාලා බලන්න මම මේ හිත තියෙන මගේ ආස්වාසය නම් ආස්වාසයට ගියේ සද්දයකට නෙමෙයි කියලා කොහොමද දන්නේ? වේදනාවකට නෙමෙයි කියලා කොහොමද දන්නේ? හිතවිලි නොවි කියලා කොහොමද දන්නේ? ආයෙකට ඒ ආස්වාසේ ಗುಣ ටික ගියා. මේකට නාසිකාග්‍රේ මේක තියෙන්නේ. එහෙම නැත්නම් මේක සීතලට දැනෙන්නේ. ඒක නැත්නම් මේක දිගට දැනෙන්නේ. දැන් ප්‍රස්වාසය. එතනමද ප්‍රශ්නේද කොටද කියලා ආන්නේ තොරතුරු ටික අල්ලා ගන්නකොට ඒ ටික වார்த்தාවට දානකොට අහගෙන ඉන්න කෙනා දෙනවා මෙයාට විතක්ක ਵਿਚාර තේරෙනවා. අලගිය මුලගිය කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි භාවනාවට බැස ගැනීම මේ විශේෂයෙන් මහසී ක්‍රමේ පෙන්නනවා මෙන්න මෙතනින් අල්ලලා දුන්නා යාට ඕනම දී ඇති චිත්තක්ෂණයක අරමුණු රාශි රාශියනෝ ඒක වළක්වන්න බෑ මේ දී ඇති රාශි වලින් මේ අරමුණට තමයි ඕනේ අරමුණට හිත මෙහෙවීමේ ශක්තිය තමයි මේ භාවනා පිටකොන්ද කියන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේලා කියනවා ධෛර්ය කරන්න මේ විතක්ක ਵਿਚාර කියන එක ධෛර්ය කරන්න මුං ඇට ටිකක් අරගෙන සමාන මට්ටමේ වැලිත් එක 150ට 50 කලවම් කරලා පරිවිරයන්කට දාන්න කියලා. පරියේ කවදාකවත් වැලියට ඒකට ගහයිද කියලා. කද්දාවත් නැහැ. උට්ටක් ගල ගහන්නේ මුං ඇටේට තමයි. ඒ වගේ අපිට තියෙනවා මේ ආත්මේ দমন කිරීමේ ශක්තිය. සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්තම් ගාය ගැන ගැනේ නුවණක් නැත්තම් කියලා. ඉතින් මේක කවුරු හරි කරලා දෙයි කියලා හිතනත් දැන් මගේ දුව මට කරලා දෙයි මන් නැති කාලේ. මගේ මහත්තයා කරලා දෙයි. එහෙනම් මන්ත්‍රීතුමා ඇවිල්ලා කරලා දෙයි. අම්මා මන්ත්‍රීතුමාට වැඩිය ඇමතිතුමා නම් ෂෝක් එකකට කරලා දෙන්න පුළුවන් කියලා ඉතින් අපි එක එකා ගැන බල බලා හිටපු සංසාරේ කවදාවත් හරියන්නේ නැහැ කියන එක බුදුරජාණන්සේ කියනවා රාහුල කුමාරටත් කියනවා යසෝදරාවටත් කියනවා ඉදා මේ සුද්ධෝදරණ කිව්වා හරියන්නේ නැහැ ඔය එක එක්කත් කරන්නේ. කරන්න උන් දැනගෙන ඉන්න eBay. මේ ඔක්කොම දැන බුදුහාමුදුරුවෝත් කියනවනේ මට උඹට කරලා දෙන්න බැර අවුලම කරගන්න. নানা ආකාර අරමුණු ජීවිතේට ඕනේ අරමුණට ගහලා ගහලා බලපන්. කවදා හරි හරියේ දවසේ අවුරුදු 7 රාහුල කුමාරයයි එතකොට මං හිතන්නේ යසෝදරාව හම්බෙන්නට අවුරුදු 35යි බඳිනකොට 16යි. තව හතක් එකතු කරන්නකෝ එතකොට 23යි. යුද්ධ නරජු කොච්චරද? ඔය තුන් දෙනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා. අවශ්‍ය අරමුණට හිත යොදවීමේ ශක්තිය අතිම ගෑනු පිරිමිකම්. බුදුහාමරගේ දුවද, අඹුවද, තාත්තද කියලා ප්‍රශ්නේ නැහැ. මේක කියලා දෙන්න තමයි බුදුරජාණන්සේ මේ උත්සාහ කරන්නේ. උඹට ඕනේ අරමුණට ගහපන්. ඒක කෙලෙස් නෑ. ඒක මධ්‍යස්ථයි. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අන්නේම ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි යෝගාවචරයට තේරුනොත් අරමුණු වැඩිවීම නෙවෙයි කෙලස් කියන්නේ අරමුණු වල චාරයක් නැතිකම. අවශ්‍ය දේට හිත යොමු කරගන්න පුළුවන් නම් මේ කෙලස් අරමුණේ නික්ලේශී වෙන්න පුළුවන්. මේක තමයි බුදුහාමුදුර කියන්නේ. මේක තමයි ධර්මය කියලා කියන්නේ. මේක තමයි සංඥා කරන්නේ. මේකට අපි ඉල් ගන්නෙ. ගහලා ගහලා ගහලා පුරුදුනාට පස්සේ දවසක Tamanට තේරෙයි අපි අපි දෙවෙනි තුන්වෙනි දවසේ ඉන්නේ හතර පහ වෙනකොට තේරෙනවා. ඒ ඉඳගත්තට පස්සේ අවශ්‍ය අරමුණට ස්වභාවයෙන් යන ගතියක් එන්න පටන් ගන්නවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. ඒක කියනවා කිරිදෝන වෙලාවට ගොපල්ලා මේ කිරිමඩුවට එනකොට බුරුල්ලෝල වලට බැසියන්ගේ බුරුල්ලට කිරි එරනවා. ඒ බාල්දි සද්දය ඇහෙනකොට බුරුල්ල හොදනකොට දෝන එක විතරයි තියෙන්නේ. අනික් වෙලාවට ගියාට කිරි නැහැ. ඒක එළඹෙන වෙලාවක් තියෙනවා. හැමදාම මේ යෝගේ එනකොට වැසිට කිරි එනවා. ආහන්නේ වගේ තමයි තේරෙනවා මෙන්න මේ මේ කරුණු හරි ගස්සන කොටස සී එනකොට යෝගේ යෙදෙනකොට අරමුණට හිත යන ගතිය වැඩි. ඉතින් යෝගාවචරය වට උදව් කරන්න පුළුවන් තරම් බලන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර දෙකට තනක් කරන් දීලා. එයා ගහන ගහන පාර වගේ හරියන්නේ නැහැ. නමුත් ඊට වැඩිය හරියන වෙලාවක් එන්න ගියාට පස්සේ අරමුණ සහ මෙනෙහි කරන හිත දෙක ඊතලයෙන් විදිනා වගේ ගහන ගහන පාර වැඩියෙන් වදින්න පටන් අරගත්තොත් ඒක කර කර ඉන්නකොට අරමුණ සහ හිත අතර ඉඩ අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. දෙක සමීප වෙන ගතියක් එන්න පටන් ගන්නවා. මේ බොහොම ඈතින් ඇසුරු කරපු එකන ආලිංගනයකට එනා වගේ තේරෙන පටන් ගන්නවා. ඒක මේ භාවනා වශී ගතියක්. දිගින් දිගට භාවනා කරන ගමන් මෙන්න මේකට උදව් කරන්න මේ ළඟට ගන්න ගතිය වැඩි කරන්න නම් අරමුණේ රස බලන්න කියන අරමුණ දිගද කොටද උණුසුමද සිසිලද කම්පනද චංචලද මේ අරමුණ රස කියවන්න කියවන තමයි විචාර බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණු සහ මෙනෙහි කරන හිත අතර සමීප වීමක් වෙලා එක වෙලාවකට මේක නිකන් එකිනෙකා බදා ගන්න තැනකට එනවා ආලිංගනය කරන තැනකට එනවා. සමත භාවනාදී ඒකට කියනවා ධ්‍යානය කියලා. විපස්සනා භාවනාදී කියනවා අපි කාන්දම් කෑල්ලක් ළඟට එහත්ට කටත් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනකොට ඒ කාන්දම් ශේෂ්ත්‍රය තුළට යනකම් තල්ලු කරන්න ඕනේ. ශේෂ්ත්‍රය තුළ ගියාට පස්සේ ඒක තමයි ඒක පාට කාන්දම් කෑල්ල ඇදලා ගන්න. ආන්නේ මෙතෙන්ට ආවට පස්සේ Tamanට තියෙනවා දැන් අරමුණයි හිතයි දෙකම එකයි. අරමුණට හිත බොහොම සමීප වෙලා තියෙනවා. මෙතනදී මෙතෙන්ටයි මම මේ දිගට කියාගෙන ආවේ. මෙතෙන්දි තවදුරටත් විතක්ක කරන්න ඕනේ නැහැ. දැන් අරමුණ හිත ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. අරමුණ හිත ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ආන්න මේ වෙලාවේ විතක්ක කරන්න ගත්තොත් දැන් නිදාගත්ත බබාටත් උරතල් නැලවිලි කවි කියන தත්ත්වයට එනවා. බබා නිදිනන් නැරවිලි කවි නතර කරන්න ඕන. එනිසා එතෙන්ද එනකොට නැත්නම් මෙතෙන් එනකන් ගෙනියලා දැන් හරි. දැන් ඉතින් හිමීට හිමීට කියලා බබබුදි කරනවා වගේ. එතකොට තමයි පස්සම්බයං කාය සංකාරම් එන්නේ. කයත් දැන් සංදින්නට පටන් ගන්නවා. ආනාපාන සංදිපණ. එතකොට එයාට මේක කරගන්න දීලා විතක්ක ਵਿਚාර කරන්නේ නැතුව යන්න දෙන්න පුළුවන්කම මොන්න තරම් ඥානයක්ද කියලා හිතන්න. දන්නේ නැතුව දිගටම තල්ලතර බොරළු ගහන්නා වගේ මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන යන්න ගත්තොත් කවදාකවත් හිත දැන්පත් වෙන්නේ. ඉතේ නතු භාවයේ අරමුණේ නතු භාවය තමයි තේරෙන්නේ. ඒක නිසා මෙතෙන් යනකම් විතක්ක කරන්න ඕනේ. ඊට පස්සේ යන්නයි. ඊට පස්සේ ආයෙ හිත කලබල වුණා කියන්නේ ආයෙ සටක් පොඩක් විතක් කරලා බලන්න. ආයෙ නැත කරලා ඔහොමම කරනකොට සවිතක්ක සවිචාර පළවෙනි ධ්‍යානය කියලා තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මේ සමත භාවනාදී උගන්වන්නේ. විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ විතරයි ප්‍රීතිය හම්බ වෙන්නේ. ප්‍රීතිය එන්න නම් අවිතක්කං අවිචාරං පීති සුඛං සමාධිජං. විතක්ක විචාර අහලන්න ඕනේ. අර මෙතෙන් දෙනකම් පාවිච්චි කරපු එකම ආයුධය, එකම ක්‍රමවේදය, එකම ශිල්පේ හලන්න ඕනේ. හැලුවොත් විතක්ක ਵਿਚාර කලබලයක් නැතුව ප්‍රීතිය සහිත දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. මේක බොහොම සමාන්තරව විපස්සනාවේදී සිද්ධ වෙනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ඇති කරගත්ත මේ ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලිය මොකක් හරි අරමුණ මුදුවට Tamanට නතු වුණාට පස්සේ මේචල් වුණාට පස්සේ එහෙම නැත්නම් කීකරු වුණාට පස්සේ එහෙම නැත්නම් වළංගු වුණාට පස්සේ මේට බලනින්නේ දිනට ඇසුරු කරන්න තියලා මෙනෙහි කරන්න නැතුව යන්න පුළුවන් කියලා. මේක දැන් කතාව දාන්න පුළුවන් සක්මනට මෙනේ කරමින් මෙනේ කරමින් සක්මන් කරලා ඉබේ සක්මන වෙන්න ආරින්න. යස්වං සිද්දව සක්මන වෙන්න. මෙනේ කරන්නේ නැතුව සක්මන වෙන්න. වම දකුණු වශයෙන් දකින්න තු ගෙඩිය පිටින් ඇවිදිනවා දකින්න. මේන මේ වගේ කවදා හෝ යෝගාවචරය දත්ම දෙන වෙලාවේ සතිය පිහිටවන්න ගත්තොත් හැමදාම දත්ම දෙන වෙලාවේදී බුරුසෝට බෙහෙත් ටික ගන්න හැටි දතර දාලා මදින හැටි කරගෙන කරගෙන ගියාට පස්සේ අන්තිමට උදේට දක්මතින වෙලාවට සතිය පිහිටවන්න ඕන කියන පාඩම ඉබේම එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ දත්මදින කතාව කියලා නෑ ඉදිරියේ බලද්දි පැත්ත බලද්දි අත නමද්දි අත දිගාරිද්දි කතා කරද්දි කතා නොකර ඉඳද්දි කනකොට බොනකොට යනකොට එනකොට සිවුර වළඳනකොට පාත්‍රය අතර ගන්නකොට වැසිලි කරනකොට කැසිලි කරනකොට පෙන්නලා දීලා තියෙනවා මේ මල පහ කරන්න වැසිකිළියට ගියත් මලක් අරගෙන ගඳ කිළියට ගියත් අතියෙන්නම් කරන්නේ එකම පින. ඉතින් ඕකට හරියට කේන්ති යන අපේ කට්ටියට එහෙම කියනකොට මල පහ කරන්න වැති කිලියට යනකොටයි මල පූජා කරන්නයි ගඳ කිලියට යනකොටයි දෙකම කරන්නේ එළඹ සිටි සිහියෙන් නම් හැබැයි අපි ත්‍රිපිටකේ කොතනකවත් මේ සඳහන් වෙලා නැහැ මම දන්න විදිහට වැසිකිලි නිවන් දැක්ක කතාවක්. වෙන්න ඇති. ඒක නැති වෙන්න බෑ. ඔය ඉස්සර තිබුණ නැහැනේ වැසිකිලි මේ උලංගක උරුළු සද්දයහා ගස් ඇටනේ වැඩේ කරේ. ඒ නිසා ඒ දවස්වල හොඳ ඔය ඔය කොන්ස්ටිපේෂන් නැත්තේත් නැහැ. ඔය සද්දින්ගේ සද්ද ඇහෙනකොට උලන් වදිනකොට නිකන් බක්කලෝක යනවා. ඒ නිසා වැසිකිලි නින්ද කතාව ත්‍රිපිටකේ නෑ. එන්න විදියක් නෑ. මොකද ඒක තිබුණේ නෑ ඕක. දැන් දැන්ටත් ඉන්දියාවට යනකොට මුළු ඉන්දියාවම වැසිකිලියක්. ඕන තැනකට වැසිකිලි යන්න ගියාම එළියේද ඇතුළේද කියලා. ගයිඩ්ලයින් අහනකොට එළිය කියනවා ආර උප්පන්තු රෝගයක් තියෙන අන්න එතෙන්ට යන්න කියලා. ඈ අනේ ඇතුලේ දෝන්නේ නැහැ. ඇතුලේ කියනනම් කිලෝමීටර් කමාරක් පොලිම තියෙනවා. බස් එක නතර කරගෙන ඉන්නම් පැය තුනක් විතර රග එනන් ගිහිල්ලා ඉන්නේ කියන. ඒක ඇතුලේ හැබැයි ඇතුලේ පිටේකට වැඩි එකක්. ඌව වැඩක් නැහැ. මේකට මම මේ කියන්න හදන්නේ අපිට මේ වගේ තැනට ඇවිල්ලා අටසිල් පොරවන සිවුරු දාගෙන බාපණ දාගෙන අපි වැඩි පටන් ගත්තට විතක්ක ਵਿਚාර දෙක අල්ලා ගත්තොත් නිචිපතා කරන කොයි එකට හරි සතිය දාලා බලන්න ඉබේම ඉස්සරට එක කෙල්ල දෙනවා. ඒක අපි මේ සතිපාසලේ පුදුමාකාර විදිහට පාවිච්චි කරනවා. ළමයින්ට කියලා දෙනවා. තුන්වෙනි පස්සේ වෙලාවට එනකොට අර එඬේරා ගාලට එනකොට හරකුට කිරියනවා වගේ ඒ උදේ දත්මති වෙලාවට උන්ට ළමයින්ට සතිය පිහිටලා. ආනේ විදිහට කරන්න ගියාම මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මෙහෙवला හිත කීකරු කරගන්න හැටිත් අවශ්‍ය තැනට හිත යන්න පුරුදුනාට පස්සේ ඒක මෙහෙවීමකින් තොරව ඒකට කියනවා අනායාසයෙන් කියලා. ස්වයන් සිද්ධ වෙන්න හදන වෙලාවක නොකර ඉන්න එකයි අවශ්‍ය වෙලාවට නැවත ඕනනම් ආයෙ කරන එකයි මේක හරි අමාරුයි කියලා දෙන්න. කියන්න පුළුවන්. සමහරු පණන් ගත්තා දිග්ගටෝම බුල්ඩෝසර් එක ස්ටාර්ට් කරා වගේ ඉතින් මෙනෙහි කර කර යනවා. හරියට මෙනෙහි කරන වැරදුනත් මෙනෙහි කරනවා. සමහරු මෙනෙහි නොකරම ආ ඊයේ හරි කියන්නේ අද එන්න එපායි කියලා බලාපොරොත්තු වෙනවා. දෙකම බෑ. අවස්ථානුකූලව මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන හැටි දන්නවනම් හැමදාම යෝගාවචරය පටන් ගන්න ඕනේ ආදුනිකෙක් විදියට. කවදාවත් භවනා කරපු නැති විදියට බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ. කොතැනද කොච්චරක්ද ඕන කරන්න කියලා යාට තේරෙන්න ඕනේ ඊට පස්සේ. තේරෙනාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට යනකම් තල්ලුවක් දීලා ඊට පස්සේ හඬාරිනකොට තමයි තේරෙන පටන් ගන්නවා අරමුණ නතු කර ගැනීම ගහලා බැනලා කරන්න බෑ. මුලදී ටිකක් මෙනෙහි කිරීම දාන්න ඕන. දාලා හරි ගියාට පස්සේ ගන්න ගියාම මේ මෙනෙහි කිරීමකින් තොරව ස්වයන් සිද්ධව භාවනාව යන්න පටන් ගන්න දවස් තමයි විපස්සනා පටන් ගන්න. එතෙන්ට එනකන් සීල සමාධි පැත්ත වැඩ ගන්නවා. දවසක යෝගාචරයට තේරෙනොත් දැන් මේ හරක් දෙන්න බැඳ ගන්න එක විතරයි තියෙන උන් අදිනවා දැන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ එඬේරෙක් ගොපල්ලෙක් හරක් කට්ටියක් අරගෙන යනවා කුඹරක් අයිනේ තනකොළ කවන්න. එතකොට තනකොළ තියෙද්දි හරක බලනවනේ කුඹුරේ තියෙන භෝගේ කන්න. මොකද ඒක පොහොර දාලා වතුර දීලා හදලා ඒක හරක් නිසා අයිතිකාරයෙක්ගේ කුටි කන්න වෙනවනේ. ඒ නිසා ගොපල්ලා නිතරම බලනවා වනාත පැත්තට එලවලා නියරේ කාපන් භෝගෙට යන්න දෙන්නේ නැති. ඒ නිසා ගුණාට දන්නේ නැහැ නේ. ඒක ඌ වැඩිම භෝගේ කන්න හදනවා. ඉතින් එතකොට හරක් කරන්න බලන ගොපල්ලට නිතරම හැගහගෙන ඉන්න ඕනේ. නමුත් යම් දවසක ගෝයන් කැපලා ඉවරුණා නම් දැන් හරකුන්ට යායේ කන්න දෙන්න පුළුවන්. ඒසට ඉපනැල්ල කන්න පුළුවන්, නියර කන්න පුළුවන්, වනාතේ කන්න පුළුවන්. එදාට කොපල්ලට තියෙන්නේ ඔය පිටුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් ගහගෙන නිකන් ඉන්න එකයි. කරක් කනවා. දැන් එදාටත් කෙවිතක් කරගෙන ඉවරලා මේ වනාතර විතරක් කෙලවන්න ගියොත් හරකට අප්සෙට් යනවා මම දහරක මූ දහරක කියලා. උඟාක් වෙලාට යෝගාවචරින්ට ඕනෝක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භෝගේ හිඳ භෝගේ කපනකම් රකින්න. දැන් භෝගේ කැපුවට පස්සේ කියන සක්මණ ඉබේ වෙනවනම් ආයෙකට කොක් ගන්න යන්න එපා. උඩ යන්නනේ ගිහිල්ලා ආය ආවොත් කරදර වුණොත් මෙනෙහි කරන්න. භාවනා කරනකොටත් ඉබේම ආනාපානට යනවනම් මෙනෙහි කිරීම නතර කරලා බලන්න එයාටම ඇසුර පාත් ගන්න දෙන්න. එතකොට මෙනෙහි කිරීමක් නැති සහිතේ කලකොල ගතිය අඩු වෙනවා. මෙනෙහි කිරීම තියෙන හිත නිතරම අර වතුරු වීදුවකට මඩ ටිකක් කලවම් කරලා කබඩයක් උඩ තිබ්බා වගේ නෙමෙයි කලවම් කලත්තු කරනවා වගේ. කලත්තු කරන්න ඕනේ මුලදී. අවශ්‍ය නැති වෙලාවක කතා කරනවා. ආනේ දේ කරන්න ඉගෙන ගන්න ඕන යෝගාවචර මේ දරුවෝ හදන හැටි තේරුම් ගනි. අම්මලා තාත්තලා උදේ ඉඳලා හැන්ද වෙනකන් දරුවන්ගේ වැඩවලට ඇඟිලි ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මට අපටයි වෛර කරනවා. අපි ගෙදර 10 10 11 දෙනෙක් කරන වෙලාවේ අපි පුංචි කාලේ අම්මා ඇවිල්ලා අපි කක්ක කරපුවාම පතපැත්ත හොදන්න ඕනේ. ඉතින් අපි කක්ක කරලා ඇවිල්ලා අම්මා දිහා බලනවා අම්මා දන්නවා වැඩි. එහෙම නැත්නම් කාට හරි දීලා හොද ගන්න. අපිට තේරෙන්නේ නැහැ. පහුවෙන්න පහුවෙන්න කියලා වතු ටික වක් කරන බොම් හොදගෙන. ඊළඟට ඔබ වතු ටික වක් කරන හොදගෙන. දැන් කක්ක පැත්තට කවුරුත් අත්යන්න ඕනේ නැහැ. ඉතින් මේකනේ ක්‍රමේ දරුවාදන ක්‍රමේ. දැන් මේක එහෙම නෙවෙයිනේ. හැම එකම හැම දෙයකටම ඇඟිලි ගන්න හදනවා ආද ඉන්න දෙමාපියෝ දරුවෝ වදණ්ඩ දැනගත්තට හදන්න දන්නේ මොකද කිසිම සුදුසුකමක් ඇති යොබ්බයක් නෙවෙයි කතාත බඳිනවා කියන්නේ ඔහි හදනවා ඉතින් දරුවෝ වෛර කරනවා ඒ වගේම තමයි මේ හදන භාවනාවත් අපිට ආවාසියට හිටිනවා ඕනකට වැඩිය මේකට බලපෑම් කරන්න ගියොත් බලපෑම් කරන්න විතක්ක ਵਿਚාර කියන උපකරණ දෙක අරගෙන යම් මට්ටමට යනකම් කීකරු වෙනවද ඒ තාක්කල් විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න. ඊට පස්සේ මේක අතහරින්න ඕනේ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන මේ වචී සංඛාර යම් වෙලාවක කළ යුතු තැන නොකළ යුතු තැන දන්නවනම් කතා කළ යුතු නොකළ යුතුගේ තේරෙයි. දැන් එහෙම නෙවෙයිනේ කතා කරු නැත්තම් පාළුයි. කතා කරුවේ නැත්තම් එයාට කෙල්ල දෙන්නෙක්ගෙන් මං ඇහුවා උන් කියනවා උඹලා ඉන්නේ මෙච්චර ඈත අම්මලා තාත්තලා ඉන්නේ අච්චර ඈත දැන් ජොලියේ තියෙන එක මොන පිසුසු ආංශ බත් කන වෙලාවෙත් කතා කරලා අහනවල ටෙලිෆෝන් එකේ බත් කෑවද කියලා හැන්දෑවෙත් අහනවල රෑත් අහනවල කොයි වෙලාවෙත් වැඩි ටෙලිෆෝන් එකක් කරන් දීලා අරුන් මොනිටර් කරනවා මේ පැත්තේ ඉන්නවා අපි හිල එලිමහ දිර කඳුරක ඉන්නා වගේ තමයි ඉන්නේ හැම වෙලාවෙම චෙක් කරනවා ඒ වගේ අපි උදේ ඉඳලා හැන්දෑ වෙනකම් කරන කතා නොකරනවා නම් කොච්චර මේ පරිසර දූෂණය අඩුවේ කියලා හිතනවා. ඒක කරන්න මේ කතා කළ යුතු වෙලාව සහ නොකළ යුතු වෙලාව කියලා දෙකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සත්‍යතෝ තේතතෝ අත්ථ සාධකතෝ පියතෝ වෙච්ච දෙයක් කියන්නේ වෙච්ච දේ වෙච්ච මට්ටමින් කියන්නේ මේ මනුස්සයාට අර්ථයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙච්ච දේ වුණත් වෙච්ච විදියට කිව්වොත් එමන්ට අර්ථයක් නැත්නම් මොකටද කියවන්නේ? දැන් ඔය පත්තර රේඩියෝ එකේ ප්‍රවෘත්ති කියවන්නේ. ඕගොල්ලෝ හිතනවා මේ අපිට ආදරෙට කියලා. අපි දැන් මම නම් අවුරුදු 30 40 30 ගානක් රේඩියෝ අහලා නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ළඟදී පටන් ගත්ත දෙමළ රේඩියෝ එක අහන. දෙමළ ටිකක්වත් ඉගෙන ගන්න අඩු ගන්න. ඒත් හරි කන්තොස් කිරියාවයි. ටෙලිවිෂන් එක අපි කතා කරන්නේ ඌට සල්ලි ගිහලා ඌ කතා කරන. එකම තමයි. එකම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඇතුළත කතාව පිළිබඳව විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව පාවිච්චි කළ යුතු නොකළ යුතු පැත්ත දන්නවනම් Taman ළඟට එන ඕනම අරමුණක් වශී කරගන්න අවශ්‍ය අරමුණට හිත දාලා අනික් අරමුණු අවශ්‍ය අරමුණට හිත දෙමීම කියන්නේ අනික් අරමුණු කැපීම කියලා මතක තියාගන්න. ඒ නිසා අවශ්‍ය අරමුණට හිත දාගෙන ඉන්නවා කියන්නේ ආරක්ෂක භූමියක අපි ඉන්නේ. අපි බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. නිතරම බලනවා කයත් එක්ක ඉන්න පිට ගියා නම් දන්නවා ආපහු ගෙනලා කයේ තිබ්බා. ඒ කයේ තියන්නේ අපි විතක්කේ පාවිච්චි කරනවා. මෙනෙහි කරනවා. යම් වෙලාවට හිත ස්වභාවයෙන්ම ඇවිල්ලා කයේ ඉන්නවනම් ඊට පස්සේ කරදර කරන්නේ. ආන්නේ විදිහට මේ විතක්ක ਵਿਚාර දෙක බොහෝ අරමුණු අතුර අවශ්‍ය කරන අරමුණට මෙහෙවීමේ කෘත්‍ය පුරුදු කරන්න ඕනේ. ළමයි ඉබේම හදන්න බෑනේ. ඒ ළමයින්ට කියලා දෙන්න ඕනේ. නමුත් ඒ ළමයා ළමයා විසින් තේරුම් ගන්න මට්ටමට එනකොට යට කරගන්න ඉඩ අරින්න ඕනේ. ආන්නේ වගේ වශීභාවයක් මේ විතක්ක ਵਿਚාර දෙකේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒක හරියට වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ කොච්චර වෙලා යනකම් අපි ෆස්ට් ගියර් එකේ යනවද? ඊට පස්සේ සෙකන්ඩ් එකට දානවා. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දානවා. අපි මේක ගියර් එක යන්න බෑනේ. ආන්නේ වගේ අවශ්‍ය වෙලාවට ඒක දාලා පාවිච්චි කරන්න තියෙන ඉතාමත්ම තියුණු උපකරණ දෙකක් තමයි මේ විතක්ක ਵਿਚාර කියන්නේ. ඒ විතක්ක ਵਿਚාර දෙක Taman කවුරු හරි හසුරුව ගන්න දන්නවනම් නොබෝ කලකින් වචනයට බලපානවා සංකල්ප වලට බලපානවා. මිච්ඡා සංකප්ප සංඝා සංකප්ප කියන්නේ මිච්ඡා විතක්ක සම්මා විතක්ක තමයි. විචාර දෙක තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සම්මා දිට්ඨිය හරි ගියා නම් එයාට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එනකොට එයා දැනගන්නවා මේක සීමාවක් නැහැ. ඒක නිසා මම නිස්සරණ විතක්කේ. එහෙම නැත්නම් අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක ගන්නවා. ඉතින් ඒක <clears throat> පෙන්නලා පෙන්නලා හුරු කරලා හුරු කරලා හුරු කරලා ගියාම යම් දවසක නෙක්ඛම්ම විතක්කයක් ආවනම් පැහැදිලිවම කාම විතක්ක නැහැ. එතෙන්ට එනකම් පාවිච්චි කරනවා. නිකම්ම ස්වභාවයෙන් නෙක්ඛම්ම විතක්ක එනවනම් පොරකණ්ඩ යන්න බෑ. එතකොට හිත කීකරු වෙලා තියෙනවා. අන්නේ විදිහට මේ තමන්ගේ සංකල්ප අපි හිතන්නේ මේ කර්මයට සිද්ධ වෙනවා පුරුද්දට සිද්ධ වෙනවා දෙයියෝ ගෙනත් දාලා එහෙම නැත්නම් ඇසුරෙන් එනවා කියලා ඇත්ත තමයි අපිට එන මේ පුරුදු අපි ළඟ තියෙන ඇබ්බැහි අපි ළඟ තියෙන මේ ආශ්‍රව කියන දේවල් දෝරේ ගලනවා. නමුත් මේ දේවල් අතර එකක් තේරීමේ හැකියාව ස්වච්ඡන්දය මනසට හම්බෙච්ච සුවිශේෂී ලක්ෂණයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ විතක්ක ਵਿਚාර දෙක අරගෙන කියනවා මෙන්න මේකෙන් පුළුවන් මෙහෙවන්න කියලා. ওই විතක්ක ਵਿਚාර දෙක වගේ තවත් විතක්කේ වගේ තවත් චෛසික දෙකක් තියෙනවා මානසිකාරය සහ චේතනාව කියලා. චේතනා, මනසිකාර, විතක්ක කියන තුනම තැනකදී නැවිගේට් කරන්න නැත්නම් යොමු කරවීම කරන චෛසික. ඒක නිසා මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මේ බහුසුත භාවයේ සඳහා ලියලා තියෙනවා මේ විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන මේ තුන දැන් චේතනා කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේ තුන යෝගාවචරයාගේ බහුසුත භාවය පිණිස කොහොමද දැනගන්නේ? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දෙනවා නිදර්ශන දෙකක් මට එකක් මතක් වෙනවා මේ වෙලාවේ. යම් වෙලාවක අපි තරගෙට බෝට්ටු පදින වෙලාවක් ආවොත් 10 දෙනෙක් විතර එකතු වෙලා හබල් ගන්නවා. ඒ වගේ බෝට්ටු පන්තියක් කරනවා තරගෙට යනවා. වැවක බෝක්කු පදිනවා කියලා හිතමු. අන්න එහෙම කරන වෙලාවේදී ඒ කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා. ඒ වගේම බොරු බොරුව පදින්න නැතුව අවරපෙත්තේ හසුරුවන තව කෙනෙක් ඉන්නවා. එතකොට හිතන්නේ කියනවා කණ්ඩායම නායකයාගේ කෘත්‍යය, එක එක හබල් ගාන එක්කනාගේ කෘත්‍යය සහ අවරපෙත්ත හරවන එක්කනාගේ කෘත්‍යය. මේ කණ්ඩායම නායකයාගේ කෘත්‍යය තමයි විතක් මේ චේතනාව කරන්නේ. මානසිකාරයේ අවරපෙත්ත හරවනවා තමන්ගේ එල්ලෙට අර ජබේ අරන් තුනට පස්සේ හරවනවා. අර පදින අය දෙන්නේ සමාන වෙන්න හබල් ගන්නවා. එක්කෙනෙක් ඉක්මනට හබල් ගාවොත් ඔරුව ඒ පැත්තේ ඉතර වෙනවා. සමානව හබයිව විතක්ක වගේ. ඉතින් ඒ නිසා මේ තුන පිළිබඳව කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා ආත්ම দমনය කියලා. එහෙම නැත්නම් විතක්ක මොනව කරනවද? මානසිකාරයේ මේ හබල් පෙත්ත කොහෙද දුවනවද? නායකයා කොහෙද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් එතකොට බුදුරජාණන්ස් කියනවා අපරාධි ජීවිතේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ලැබිච්ච ෂණ සම්පත්තිය කොහි යනවද ඊට පස්සේ මනුස්සයා කියනවා කොහි ගියාද දන්නේ ග්‍රහය අරන් ගියයි කියලා. ග්‍රහය ගෙනියනවා. මේ මේ හැසිරීම නැත්තම්. ඒ හැසිරීමත් කොච්චර දුර කරන්න ඕනද කොච්චර දුර නොකරන්න ඕනද කියන එක බුදුහාමුදුරෝ යෝගාවචරයාටමයි බලතල දීලා තියෙන්නේ. ඒකට කියනවා මේවට වචී සංකාර කියලා කියනවා. මේක යම් ප්‍රමාණයකට මේක කෘත්‍යයක් කරනවා ඊට පස්සේ හැලෙනවා. හැලෙන වෙලාවෙදී ඒකට හැලෙන්න ඉඩ දෙන්න. එහෙම නැතු ඒක මෙතෙක් කරපු උදව් කරපේ කියලා කරපින්නම් ගහගෙන ගියොත් මේ ඔරුවෙන් එගොඩුනාට පස්සේ තොරුව කර තියාන ගොඩ බිමත් යන්න හදනවා වගේ බුද්ධ ආගම කියන්නේ ඔන්න ඕකට. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒකට වෙනකන් ඕක කර ඕක වැඩ ගනි. ඒ පහුර වැඩ ගනි ගොඩාවට පස්සේ කැමති නම් ගොඩ දාලා ඵලයන් නැත්නම් වතුරේ පාගල අරපා. ඒක තමයි විපස්සනාදී කියලා දෙන්නේ. ඒකට කියනවා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නට එකක්ක් කරේ දාගන්න එපා. එකක්වත් ආයුධ මල්ලේ තියාගන්න එපා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා පැත්තකට දැම්මා. අන්නේ විදියට Taman කෙරේ එන අරමුණු කෝටි ගණන් තිබුණත් Taman මෙහෙවන්නේ මේකටයි කියන එක කල්ැතුව විනිශ්චය කරලා තියෙනවා. ඒක තමයි මූල කර්මත්තානිය කියන්නේ. ඒ විනිශ්චය කරන එකේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒක උදාසීන අරමුණක්. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්. ඒක සුලභ අරමුණක්. ආචාර ප්‍රසාරයේ සුලභ අරමුණක්. ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්. උදාසීන අරමුණ. මේ උදාසීන අරමුණේ ඉන්න එක වෙහෙසයි. කම්මැලි හිත යනවා කබරය බලුකොන කණ්ඩ හදනවා වගේ. නමුත් මේක වෙහෙස වුණත් කෙලස් නෑ. අර අරමුණ දිගේ හොරෙන් පැදුරටත් නොකිය හිත පැනලා ගියාට <clears throat> පැණියටියට පැණි හැලියට වැඩිච්ච ඇඹලයා වගේ සීමාවක් නෑ. කකා කකා ගිහලා පැණි හැලියම ඉබිල මැරලා යනවා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක යොදලා අවශ්‍ය කරන මධ්‍යස්ථ උදාසීන සුලබ අරමුණට හිත දාන එක තමයි බුදුචානන්සේ කමඨහන් කියලා කියන්නේ. ඒ කමඨහන් කරනකොට මේ කය සම්බන්ධ කරගෙන කයට හිත දාලා නැත්නම් ආස්වාස් ප්‍රසවාස කයට හිත දාලා නැවත නැවතත් නැවත නැවතත් හිතේ ඉදින්ට යන්න හදනකොට කයත් ආස්වාස් ප්‍රසවාසයත් විතක්ක ਵਿਚාරත් කියන තුනම සංසිඳෙනවා. ඉතින් මේක විතක්ක ਵਿਚාර සංසිඳීමත් එක්ක තමයි මේ කයේ සහ ආනපානේ භාවනායිතේ සංසිඳීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට කාය පස්සද්ධියක් කොයි වෙලාවරි ආවනම් සපසම්බනයක් එයා හිතා ගන්න ඕනේ දැන් එතකොට කය කය හිත සමා වෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳලා තියෙනවා. අරක දිගේම ඉදිරියට ගෙන එකයි තියෙන්නේ. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක අඳුනගෙන වැඩ ගන්න එක නම් හරි බහුසුත කෙනෙක් වෙන්න ඕනේ. විතක්ක ਵਿਚාර දන්නේ නැතුව කන බල්ලන් ගහලත් යන ගතියක් තියෙන ඉඳී තියෙනවා. එතකොට එයාට කියලා කරගන්න හම්බ වෙන වර එක හරියනවා වර එක හරියන්නේ නැහැ. ඒක තමයි කාගෙත් හැටි. ඉතින් මේ බුරුම සාංශේ ඉංගියක් දෙනවා. යම් කිසි කෙනෙකුට ඒ විදිහට විතක්ක ਵਿਚාර දැනගෙන පාවිච්චි කරන්න අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ කියලා. සෝවාන් වෙනකම්ම වෙන්නේ කනබල්ලන් ගහිලා. සකදාගාමි මට්ටමෙත් ඉන්නේ කනබල්ලන් ගහිලා. අනාගාමි වෙනකොට තියෙනවා අඩේ මේකනේ පාර. මෙහෙමනේ ආවේ කියලා. ඉතින් ඒ නිසා ආදුනිකයාට හරිම අසාධාරණ ක්‍රමයක් මේකේ තියෙනවා. ආධුනිකයා ඔය කනබල්ලන් ගන්නවා පොට්ටාලියෙක් කැලිය විදිනවා වගේ හැප්පෙනවා මෙහි හැප්පෙනවා මොනව කරන්නද කියලා දන්න. ඉතින් ඒ නිසා යාට දොස් කියන්න නරකයි. තේරිච්ච එක න දැනගන්න ඕනේ මාත් ඔහම තමයි ආවේ. ඒක නිසා මෙනෙහි කරන්න හැබැයි මෙනෙහි කිරීමේ ප්‍රමාණය දැනගන්න. මෙතෙන්ට යනකම් මෙනෙහි කළා කෘත්‍ය සිද්ධ වුණාට පස්සේ ඒත් යන්න අරින්න දිගට මෙනෙහි කර කර ඉන්න ගත්තොත් මේක නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අරගෙන නැත්නම් මෙනෙහි කරගන්න බැරි නෝ කියලා කනගාටු වෙන්න පටන් ගත්තොත් එහෙනම් ඉතින් භාවනා ජීවුණාවක් සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙනෙහි කිරීම නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙක එහෙම නැත්නම් මේ වචී සංඛාර දෙක යෝගාවචරය හසුරව ගන්න දන්නවනම් ඒ යෝගාවචරයේ කට පරිසම් කරගත්තොත් අනිත ඔක්කොම පරිසම් මේකෙන් තමයි අපි ගොඩක් අපාය යන්නේ. මේ කට ඉස්සර කරන්න ගිහිල්ලා. ඒ නිසා කියනවා මාළුව නැහිනේ කට හිඳයි කියලා. තේරවාද බුද්ධ ආගමට හරියට දොස් කියනවා කට ඉස්සර කරන්න වැඩි කියලා. කියවනවා වැඩි. කතා නොකර කරන්න ඕන වැඩේ කතා කරන්න ගියාට පස්සේ අර ඔක්කොම එකතු කරගත්ත ටික ඇහිදල් කූඩේකට වතුර පුරවන්න ගියා වගේ. ඉතින් ඒ නිසා ඉස්සරහට යන්න යන්න යෝගාවචරයට තේරෙන්නේ මේ කාය වාග් සංවරයේ වැදගත්ම කොටස වාග් සංවරය. ඒක පේන බරපතල විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා වාචා වාචා කියන එකේ බිඳුනට පස්සේ වාචා වෙනවා බිඳින්න ඉස්සල ප්‍රදේශ තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. ඒක එන්නේ ඉස්සල සම්මා දිට්ඨිය හරි ගිහිල්ලා තියෙනවා. සම්මා සංකප්ප හරි ගිහිල්ලා තියෙනවා. ඒකෝර තමයි මේ කතා නොකර සිටීමේ ගොඩාක් කුසල් සිද්ධ වෙනවා. ගොඩාක් තමන්ගේ ශක්ති අවශ්‍ය තැනට යොමු කරව ගන්න පුළුවන් කියලා හැඟීමක් එන්නේ. ඒකෝට සමාජශීලී කට්ටිය කියනවා කතා නොකරන අය සමාජශීලී නෑ කියලා. එහෙම නැත්නම් කුල ඇටි කියලා නැත්නම් පස ගන්නවයි කියලා. මොද්ද වෙලාවට බුදුරජාණන්සේ කලින් අපිට කලින් පහළ වෙච්ච නිසා බුදුරජාණන්සේ පාවිච්චි කරලා පෙන්නලා දුන්න ආදර්ශයක්. වැඩි කතා කරන්න ගත්තොත් අමාරුයි කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ අනිත්‍යත්වය අවශ්‍යයට ප්‍රයෝජන ගන්නෝ අවශ්‍ය වුණාට පස්සේ මේක අතහරිනවා කියන කවුරු හරි දන්නවනම් Taman කෙරේට කොච්චර කාම දනවන අරමුණු ආවත් ඒ මේ වෙලාවේ හැටියට අඩුම කාම තියෙන අරමුණට හිත ගහගෙන ඔටුව නිකන් කාන්තාරේ ඔළුව ගහගත්තා වගේ පාවිච්චි කරන දන්නෝ ඒ කිසිම අරමුණකින් Taman කෙලසන්න බෑ. ඒක ටිකක් විකූර්ණ ශක්තියක් තමයි කීනාසෝ බලයක් වෙන්නේ. ඒ මහ විකූර්ණ ශක්තිය. කවුරු ඇවිල්ලා මොන්න උලීලි පෑවත් මොන නාඩගම් නැටුවත් Taman දන්නව අඩුම කෙලස් තියෙන ප්‍රදේශයේ ඒකට ගහ ගන්න ඕළුව. බලාගෙන ඉන්නවා මේ කුඩක් කුණාටු ඉවරනකන් නැව පදවන්න නැතුව ඉන්නවා වගේ. ඊට පස්සේ ඔය නටන නැටලි ඔය හුඟක් නටන නැටලි වැඩි කල් හිටින්නේ නැහැ නැති වෙනවා. නැතුණාට පස්සේ තමන්ගේ කටයුත්ත කරනවා. එතකොට යා කවදාකවත් මේ මාව කෙලසන්න කට්ටියක් ආවා කියලා දොස් දොස් කියන්නේ නැහැ. දොස් වෙන්නේ තමන් අවිචාරවත් විදිහට හැමදේම බලන්නයි හැමදේම කරන්නයි කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ කාණ්ඩ වටන් ගත්තොත් ලෝකෙට බැනලා වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරන්න කරන්න හැසිරවීම යොමු කරවීම විත්තක්කය මානසිකාර්ය කිනක තේරුම් ගත්තට පස්සේ පේනවා මිනිස්සු කොච්චර අවිධිමත්ද කියලා. මහා ලොකු නිලතර දාන මහා විශාල බූදල් තියෙනවා. මහා විශාල කුලවන්ත මේවා තිබුණට ওই ජීවිතයේ අවිධිමත් ගතිය තියෙන තාක්කල් එයාට ඒ තරම් සතුටෙක් හතුරෙක් නැහැ. දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. කී මේ විදිහට කීකරු කරගත්තේ නැති හිත හොරෙකුට හොරෙක් දඬුවම් කරන්නාසේ හතුරෙක් හතුරෙකුට දඬුවම් කරන්නාසේ තමයි දඬුවම් කරනවා. අපි කියනවා මේ අල්ලපු gedara මිනිහා දඬුවම් කරේ. වැස්සෙන් තමයි කරදර ආවේ. රජ්ජුරෝ තමයි වැරදුනේ කියලා නෑ. Tamange අර අදාන්ත හිත. ඒ නිසා කවුරු හරි ඕනේ නම් පටන් ගන්නකොට සීර්ෂයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ පුංචි වැඩකින් පටන් ගන්න. බුදුහාමුදුරෝ හෝ තමයි සීබුද්ධියෙන් තෝරාගත්තු මූල කර්මස්ථානයක් හැම ඉරියව්වෙම තියාගන්න. කලබල දුර්ණ නන්නත්තර වෙන්න නායකට ආන දුර්ණ හිත තියෙනවා මෙන්න මෙතනයි මම තියන්න ඕන කියන එක පරෝපදේශ රහිතව දැනගන්න ඕන. ඒක නිසා අපි නිකමට අතුල් කරන ධර්මදේශනා ඉඳගෙන ඉන්න වෙලාවේ තමයි ඉඳගෙන ඉන්න බව හෝ ආස්වාද ප්‍රසවාස නැත්නම් පිම්බීම කියන්නේ. අවිජින වෙලාවේ අවිජින බව හෝ වම දකුණ. හිටගෙන ඉන්න වෙලාවේදී හිටගෙන ඉන්න බව. ඊතරතොරේ වැඩක් කරන වෙලාවේදී තමන්ගේ කය දිහා හිතාගෙන ඉන්න. යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජාන යම් යම් ආකාරද කාය විසිරලා තියෙන්නේ ඒ ඒ ආකාරය දැනගත්තාම එතන යම් ප්‍රමාණික සීමාවක් තියෙනවා දැන් ගෙදරතොර ඉන්න කට්ටිය හිතන්නේ එහෙම කොහොඳ නෑ ඒක මම ආත්මාර්ථකාමී අම්මා දරුවන්ගේ කාය ගැන බලන්න ඕනේ ගෑණි මිනිහාගේ කාය ගැන බලන්න ඕනේ මිනිහා කාය ගෑණිගේ කාය ගැන බලද්දී අපි මේ වගකීම් බෙදාගෙන අනාගෙන තියෙනවා බුදුරජාණන් ඉන්න කාලේ ওই සේදක සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කරනවා ඒක මේ ගෝලයයි ගුරුනාන්සේ දෙන්නේ ගුරුනාන්සේගේ කර උඩ උණ ගහක් තියලා ගුරු ගෝලයා ඒක උඩට නැගලා බැලන්ස් කරනවලු මේ සර්කස් පෙන්නනවා. ඉතින් අපේ හාමුදුරනේ පින්නපාත යනකොට ගුරුනාන්සිකලු ගෝලයාට උඹ උඩට ගිහිල්ලා මගේ බැලන්ස් එක කරගන්නේ වැඩි නටන්න නැතුව ඉන්න බලපන් මම පුළුවන් තරම් උඹට සපෝට් එක දෙන්න මම උණ ගහ අල්ලගෙන ඉන්නම් කියලා. ඒතර ගුරු ගෝලයා කිව්වල එහෙම නෙවෙයි සෑර්. සෑර් සෑර්ගේ වැඩේ බලාගන්න මම මගේ වැඩේ බලාගන්න කිව්වා. මම මගේ බැලන්ස් එක බලන්නම් ඔයා ඔයාගේ බැලන්ස් එක බලාගන්න කිව්වා. ඉතින් මේ මේ ටිකේදී මේ හාමුදුරුවෝ ගිහිල්ලා මේ හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. අවසරයි ස්වාමීන් මේ උණ උණ ගහක් කොට බැලන්ස් කරන ගුරුනාන්තිගේ කර උඩ ගෝලයේ ගුරුනාන්සේ කියනවා උඹ මගේ බැලන්ස් එක බලපන් මං උඹේ බැලන්ස් එක බලන්නම් කියලා. ගුරා ගෝලයා කියනවා නෑ නෑ නෑ ඔයා ඔයාගේ බැලන්ස් එක බලාගන්න මම මගේ බැලන්ස් එක බලාගන්නම් කියලා. මේ පෞල් කන කට්ටිය ගුරාද ගෝලියාද කියලා හිතන්න අමාරු. හිතන්න අමාරු. ඒගොල්ලෝ මේ අනුන්ගේ වැඩ බාර ගන්නෙම තමන්ගේ බැලන්ස් එක නැති කට්ටිය තමයි. ඉතින් මේකේ තියෙන මේ ඉම්බැලන්ස් ගතිය එහෙම නැත්නම් මේ අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන ගතිය දිහා බලනකොට මේ ලෝකෙ කොහොම කෙලින් කරන්නද? අපි මුළු ලෝකෙම බුද්ධහම කරන්න හදනවා මුළු ලෝකෙම නිවන් දක්කට හදනවා දැන් අපි පවුල පිටින් මේක නිවන් දකින්න හදනවා බෑ කඹේ ඇවිදිනකොට අත කරටක් දාගෙන යන්න බෑ පීනනකොටත් කරටක් දාගෙන පීනන්න බෑ මේ සංසාරය කියන්නේ එහෙම එකක් ඒ වෙලාවේදී තමන්ගේ විතක්ක ਵਿਚාර දෙක ඒකලා ඒ චිත්තක්ෂණය තමන්ගේ අරසාව බලන කෙනා හරියට උඩ ඉන්න ගෝලයාට Taman හරියට සම්බර උණ ගහ අල්ලගෙන ඉන්නවනේ උඩ ඉන්න මිනිහට ඒකේ බැලන්ස් එක ගන්න පුළුවන්. බුදු දනන්ද අපිට දුන්නේ උන්වහන්සේ ඉස්සලා බැලන්ස් කරගත්තා. බැලන්ස් ගොම්බේ බැලන්ස් එකම බලාගනි. ඒ වුණාට බුදුහාමුදුරුවෝ අනික් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ උඹ උඹ බැලන්ස් එක බලන්න මම මගේ බැලන්ස් තරම් විශ්වාසයි උන්වහන්සේට. අපි එහෙම නෙවෙයි අපි එක එක කන අපිට කතා ගන්න හදනවා. ඒ නිසා මේ විපස්සනාව මේ ථේරවාදී මේ පෙන්වන්න තියෙන කාරණාව සමාජශීලී නෑ වගේ තමයි පේන්නේ. සමාජශීලී වීම බුදුහාමර පෙන්වන්නේ මඩේ ඉරිච්ච එක තව මඩේ ඉරිලා ඉන්න එකේ ගොඩ දාන්න හදනවා වගේ. උඹ ඉසල වේලෙන් තන ඵලයන්. ගොඩ වේයන්. ගොඩ වෙලෙවලා ලී කැල්ලක් දාලා අරු ගොඩ ගනින්. ඉසල උඹ ගොඩ වේයන් කියන එක වගේ තමයි අරමුණු කොච්චර ටොංගණන් තිබුණා සද්ද තිබුණා හිතේ තිබුණා වේදනා තිබුණා තමන්ට අරසාව දෙන අරමුණ පේන තෙක් මානේ ඉන්නවනම් විතක්ක ਵਿਚාර දෙක ඉන්නවා අපිට අරසාවට. යන්නේ නැත්තම් මෙනේ කරන්න. මෙනේ කරන්නේම නැතුව යනවනම් ඒ තරමට හොඳයි. ඒ නිසා බාහිර අරමුණ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වාහනයක් එලවනකොට දෙපැත්තේ කාර් තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. පාරයින මිනිස්සු හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. හැප්පුණොත් ප්‍රශ්න තියෙන්නේ. ඒ කිය අපි ඔක්කොම මෙනේ කරන්න පටන් ගත්තොත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය දේට හිත මෙහෙවීම ඊට පස්සේ මෙහෙවීම හිත හුරු වුණාට පස්සේ ඒක සිද්ධි වුණාට පස්සේ ඒකට යන්න ඇරලා තමයි ලැබිච්ච ස්පාසුව තුල ඉදිරි ගමන සමතුලිතතාවය බලන්න පටන් අර ගන්නවනම් ඒක ගෝයන් කපපු ඉඩමක ගෝයන් කපපු ශේෂ්ඨික තනකොළ කවන කොපල්ලෙකුට වගේ ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා. කොහොමද ඒක අපි අත්දකින්නේ? අපි මූල කර්මස්ථානයේ සරණ කරගෙන පිහිට කරගෙන අපි හිතමු පරියන්කේ ගියයි කියලා. ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා මූල කර්මස්ථාන මේ ආස්වාද ප්‍රසාද දෙකේ අර කලින් දැකපු වෙනස නැති වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. කයත් බොඳ වෙන්න පටන් ගන්නවා. මෙනෙහි කරගන්නත් බැරි වෙනවා. ඒක දැනගන්න ඕනේ භාවනායේ දියුණුවක්. මේ මේ කියන ක්‍රමයට යනවනේ. දියුණුවක් ගියාට පස්සේ වෙනවා ඒ ආනාපානෙ තුනී වෙනකොට සද්දක් තියෙනවා. හිතවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා. ඉතින් Tamanට ඕනේ නම් ඒවට චෝදනා කර කර ඉන්න පුළුවන්. නැත්නම් ඒව කොච්චර තිබ්බත් මේ ආස්වාද ප්‍රසවාසයේ අර හිතවිලි වේදනා සද්ද ආස්සේ බලන්න පුළුවන්. එතකොට කියන්න වෙනවා යෝගාවචරයට ධෛර්යයෙන් මේ හිතවිලි වේදනා සද්ද නැතුව ආනාපානේ බලනකට වැඩිය ලොකු දක්ෂකමක් තියෙනවා ලොකු සුහුරු බූටිකමක් තියෙනවනේ ලොකු කුසලයක් තියෙනවා ඒවත් තියෙද්දිත් අරමුණ දිහා බලන්නේ. එතකොට මේ අරමුණ වලින් වෙන කෙලෙසෙන ගතිය, ඒ අරමුණ වලින් එන නපුර අඩු වෙන්න පටන් ගන්න මොකද යෝගාචරයේ හිත නරක කරගන්නේ නැහැ. එයා මේක දිහා බලහින්නකොට ටික වෙලාවක් යනකොට මේ අරමුණ දිහා බැලුවත් අවශ්‍ය නම් මේ කෙලෙසයක් දිහා බැලුවොත් කෙලෙසෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. එතකොට මොකක්වත් නැතුව අරමුණේ වේවා පිටේක වේවා මේ සමස්තය දිහා බලන්න ඉගෙන ගන්න. ඒකට අපි කියන්නේ ගොජේ දිහා බලනවා. ඒක පැත්තක අරමුණක් තියෙනවා. මේ පැත්තේ සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. මේ ඔක්කොම පනුරිත්තක් වගේ, බලුවමනයක් වගේ ඔක්කොම තියෙනවා. තෝරන්න එපා. හිත එකක්වත් අල්ලන්නේ එතකොට බලන්නේ අර එක අරමුණකින් විතක්ක ਵਿਚාර දාලා කීකරු කරගත්ත හිතෙන් සමස්තය දිහා බලලා ගා ගන්න නැතුව කෙලෙසෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, එහෙම නැත්නම් ආශාවෙන් නැතුව, නිදිමත වෙන්නේ නැතුව, උඟාක් වෙන්නේ නිදිමත වෙනවා ඒ වෙලාවේ. හරි කම්මැලි වෙනවා. එපා වෙනවා. මොකද ඔක්කොම තියෙනවා. දැන් මම මොකද කරන්න ඕන කියලා ප්‍රශ්න එනවා. ඒ වෙලාවදී පේනවා සියල්ලටම සමසේ දීලා ඒක ගා ගන්න නැතුව, අනා ගන්න නැතුව, කොහොල්ල බබා එතන හිටියට ගිහිල්ලා සෙල්ලම් කරන්න යන්නේ නැතුව ඉන්න එකට කියනවා දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නෑ වුණා වගේ හිටපන්. දැනුණට නොදැනුණා වගේ හිටපං. ඥාන තිබුණට මැට්ටෙක් වගේ හිටපං. නැත්නම් මලමිණියක් වගේ හිටපං. ඔය කර්මනවත් ඔබ කෙලසන්න බෑ. උඹ ඊවට හැප්පුණොත් මිසක් අරමුණ වල කදාත් කෙලසෙන ශක්තිය නෑ. අපේ හිත කෙලසලා නැත්තම්. ඒකට පේන පටන් අර ගන්නවා. අතේ වනයක් නැත්නම් වසභාජනට අත දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒක ආගමිය උගන්වන්නේ. ආගමිය කියන්නේ අතීතු වල තිබුණා නැතත් වසභාජන රත දාන්න එපයි කියලා. ඉතින් අපිට කවදාකවත් විශ්වාසයක් එන්නේ නැහැ නේද? එතකොට අපි මේ වඩ භාවනාවේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මොන තරම් කෙලස් තියෙන තැනකට ගියත් භාවිත මනසක් ඇති කෙනා වැස්ස වෙලාවට රේන් කොටයක් දාන්න ගියා වගේ එන්නේ. එතකොට අරමුණ අරමුණ නොවේ. නැත්නම් මූල කර්මස්ථානේ සාහනික අතර මොනම විදිහකට වෙනසක් නැති මට්ටමට යනවා. ඒකට අපි කියනවා සමස්තය දකින්නවා, සන්තතිය දකින්නවා, එහෙම නැත්නම් ගලණය දකින්නවා, භවය දකින්නයි කියන්නේ. ඒක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් යෝගාචරයේ ඉස්සර නම් මම එක එකක් තෝරනවානේ. තේරිල්ලෙන් තමයි අපිට අපිව තේරෙන්නේ. සමස්තය තලකනවා නම් ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම සමසේ. හැම දරුවෙක්ම දරුවෙක් වගේ. අපිට මේ මේ තියෙන පංගු බේරුව නෑ. ඒක ක්ෂීණාසෝ බලයක්. ක්ෂීණාසෝයන් ආංශේ මේ මගේ දරුවා, අරයාගේ දරුවා මේ සිංහල බුද්ධ ආගම මොකක්වත්ම නෑ. ඔක්කොම දිහා බලන්න ගියාම තෝරන්න නැති නිසා තේරෙන්නේ නැහැ. උඹ තෝරපු ගමන් මාර්යා උඹව තෝරනවා. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා උඹ විනිශ්චයක් ගත්තොත් මාර්යා උඹ විනිශ්චය කරනවා. සාතන් උඹ විනිශ්චය කරනවා. විනිශ්චය කරන්න දෙයටපන්. අපිට විනිශ්චය කරන්න බෑ පෘ탁 පෘ탁. අපි හිතන විනිශ්චය කළ යුතුමයි කියලා අපි විහිම් පටව ගන්නවා. පටවගෙන විනිශ්චය කරන අනාගෙන ගාගෙන දඟලනවා. විනිශ්චයක් නොකර ඉන්න පුළුවන් ගතිය තමයි විතක්ක ਵਿਚාර දෙකේ තියෙන උත්තරම ශක්තිය. මොන දේ වුණා සිද්ධ වෙන්නේ ධර්මානුකූලව උඹ විනිශ්චය කරුවා කියලා ඇති වැඩක් නැහැ. ඒ නිසා යන්න අරපන්. ඒකට කියනවා තාවෝයිසම් කියලා. මේ චීනේ සහ ජපානයේ තියෙන වැද්දගත්ම ධර්මය තමයි සබහා ධර්මයට යන්න අරින්න. ඔක හසුරවන්න යන්න එපා. සංස්කරණය කරන්න යන්න එපා. සංස්කරණය කියන තුක කීපෙනවා. දැන් මේ විශාල ජාතීන් මේ කරන්න ගිහිල්ලා දැන් පෘථිවිය කීපිලා තියෙන්නේ. පෘථිවිය රත් වෙනවා. දූෂණය වෙනවා. ඒ මේ සබහා ධර්මයේ හසුරවන්න ගිහිල්ලා අපේ ආදිමතු මිත්‍ර කවදාකවත් ඒ වැඩේ කෙරුවේ නැහැ. අවුව තපෙන්න ගලක් ගෙනිච්ච තිබ්බනම් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන සීලලු යන්නේ. දැන් වගේ විකාර කරන්නේ ඒ වගේ අපි මේ යන දෙයට යන්න ඉඩ අරින්න මේ විතක්ක ਵਿਚාර දෙක හසුරවා ගන්න හැටි දන්නවනම් ඒක චීනාශ්‍රව බලයක් වෙන අපි මෙතෙක්කල් විඳ වැව්වේ අපි අනුවෙන විනිශ්චය කරන්න ගිහිල්ලා අනුගෙනේ තෝරන්න ගිහිල්ලා ඒ කරලත් වෙලා අරන් තියෙන කක්ක ටික විතරයි. තෝරලා අරගෙන තියෙන කක්ක. තෝරන්න නැතුව හිටියා නම් හොඳ නරක දෙකම ඉන්න තිබුණා. ඒ නිසා බුදුරජාන්සේ සඳහන් කරන ඔබ රුචියට ගියා නම් සද්ධාවට ගියා නම් අසූදේට ගියා නම් තර්කයට ගියා නම් දෘෂ්ටියට ගියා නම් කවදාවත් ඔබට හම්බ වෙන්නේ නිවන කියන එක. ওই රුචි අරුචි දෙකටම ඉඩ දීපන්. ශ්‍රද්ධාව තියෙන එකට දෙකටම ඉඩ දීපන්. හැබැයි ওই විතක් ਵਿਚාර පන්නලා එතකොට නිවන අප කරා එන්න ඉඩ තියෙනවා. ඒක නිසා දැන් අපි තෝරාගෙන තියෙන්නේ නිවන නොවන පැත්ත ලකුවට බදාගෙන නිවන එන්න හදනකොට කියනවා දැන් මෙන්න එපා පස්සේ එන්නයි කියලා. හෙට එන්නයි කියලා කියනවා. මේ විතක්ක ਵਿਚාර හරියට තේරුම් අරගෙන ගියා නම් අහම්බෙන් වගේ නිවට එන්න ඉඩ තියෙනවා. ආවට වෙලාවට සමහරට අපිට අහුවෙන්නත් ඉඩ තියෙනවා. පොට්ට chance එකට හරි. දැන් මේ තෝර තෝර යන ගමනේ නම් කවම කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක වශී කරගන්න. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඒකෙන් මේ ජයාවත් පරාජයාවත් සමහිත හදන හැටි. ලාභයාවත් පාඩුවාවත් සමහිත හදන හැටි. යසසාවත් අයසාවත් සමහිත හදන හැටි. දුකාවත් සපාවත් සමසිත හදන හැටි එන්න නම් මේ විතක්ක ਵਿਚාර වශී කරගන්න. ඒක ලේසි නෑ. නමුත් මේ බුදුහාමර අපිට ක්‍රමයක් කියලා දීලා තිනවා. අපි ඉන්නේ අනිකුත් ලෝක වාසීන් එක්ක බණ්ඩ සෑහෙන ඉදිරියට ගිහිල්ලා. මේක පිළිබඳ විශ්වාසය ඇති වුණා නම් නොබෝ කලකින් අපට ඒක වශී කර ගන්න පුළුවන්. නොබෝ කලකින් අපට සිද්ධි කර ගන්න පුළුවන්. ඒ සිද්ධි කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.